දැන් අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සිරුම් දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අප්පමාදීන භගවා දීවාණං සෙට්ඨං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ කරහිතෝ සදාති සද්ධා කුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අමිත් පිටර රැසෙච්ච හැමදාම වගේ දවසේ වැඩසටහනේ කාංගයක් විදිහට ධර්ම දේශනාවක් සැලසුම් කරලා තියෙනවා අදත් අපි මේ දවසේ වැඩසටහනේ ධර්ම දේශනා කාලයටයි මේ පැමිණලා තියෙන්නේ. ඉතින් පසුගිය දවස් ටිකේම අපි කලේ අමිතිගල කරන ධර්ම දේශනා සඳහා ධම්මපදයේ අප්‍රමාද වර්ගයට අයිති ගාථාවක් පොතේ සංග්‍රහ තියලා තියෙන විදිහට එක එක එක එක දවස් ටික ගානේ ගත් එක. අදත් ඒ වගේම මම මේ ඉදිරිපත් කරන්න යෙදුනේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකණිය ආකාරයට අයිති ධම්මපදේ අප්‍රමාද වර්ගයට අයිති ගාතාවක් මේක පොතේ සඳහන් වෙලා තියෙන මහාලි ප්‍රඥා කියලා ප්‍රධාන කතාව ගෙතිලා තියෙන්නේ සත්‍ය දේවේන්ද්‍රයාගේ පුරාවෘත්තිය සම්බන්ධයි. සර්වචනාංශේ වැඩ ඉන්න කාලේ ඒ සක්‍රදේවේන්ද්‍රයාට යම් යම් ප්‍රශ්න වගේක් ඇති වෙච්ච වෙලාවක සර්වචනාංශේ සමීපයට ඇවිල්ලා ඒ ප්‍රශ්න විසඳගෙන ගියාම ඒක අනෙකුත් දේවවාදී බහුදේවවාදී අනිකුත් නිකායන්ට විශාල පෙරලියක් වුණා මොකද සක්දේවේන්ද්‍රයන්ට ඉන්ද්‍ර කියලා සඳහන් කරන්නේ දේවාන මින්ද කියලා දෙවියන්ගේ නායකයයි කියලා. ඉතින් ඒ අතෝ සක්දේවේන්ද්‍රයාට manussත්ව ඉක්මවල සලකනවා. දෙවියන්ගේ නායකයන් නිසා. නමුත් එවැනි දෙවියන්ගේ නායක වෙච්ච කෙනෙක් ඇවිල්ලා මේ මිනිස්සෙකුට වැඳලා මිනිස්සෙක්ගෙන් ප්‍රශ්නයක් විසඳගෙන යනවා කියුවාම සර්වඥාන්සේ මිනිසෙක් වශයෙන් ඒ අනෙකුත් ආගම් වලට ඇදහිම් වලට ඒක විශාල වෙනසක්. ඒ නිසා මේ සක්කපඤ්ඤා සූත්‍රයේ සඳහන් මේ සක්‍රයාගේ ප්‍රශ්න ඇහිම ඒ කාලේ ටිකක් කලබෝසාවට හේතු වෙනවා. ඒ අනුව වේසාලිය සර්වඥාන්සේ වැඩ ඉන්න වෙලාවේ වේසාලියෙන් හිටපු ඍෂි රජ කෙනෙක් මහාලී කියන ඇවිල්ලා සර්වඥාන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විශ්වාසද ඔය ආවේ ඇත්තටම සක්‍රයි මේ සක්‍රයාමද කියන විදිහට එහෙම නැත්නම් සර්වඥන්සේ සක්‍රයයි කියලා වෙන කෙනෙකුට රැවටිලා කියාපේකද්ද කියනක වගේ සැකයකින් යුක්තව ඉතින්දි සර්වඥාන්සේ මේ සක්‍රයා පිළිබඳව සියලු වතකොට හෙලි කරනවා මේ මහාලී කියන ලිච්ඡවි රජුරවන්ට ඉතිහාස කතා ප්‍රවෘත්තියත් එක්ක ඉතින් එතනදී පංචකනස් ජාතකයේ තියෙන මගමානවක ජාතකයේ මේ සර්ව ශක්තිය වේද්‍යා සක්‍ර මට්ටමට නැත්නම් සක්‍ර tattweටපත් වීමට පාරමය පාරමිතා පුරුක ආකාරය හොඳට විස්තර වෙනවා. ඉතින් අටුවාචාර්යන් වහන්සේලා ඒ මගමානවක ජාතකයෙන් තොරතුරු අරගෙන මේ මාතලි මහාලි පඤ්ඤා මහලි රජුගන්ගේ මේ ප්‍රඥා විසා විමසුමට ලොකු අර්ථකතාවක් කියලා. නිසා යම් කිසි කෙනෙක් ඒ ධර්මපද අට කතාව කියවනවා නම් මේ කියන ගාථාවට දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බණ කතාවලදී බොහෝ විට විචිතුරු වශයෙන් ගෙට හර දක්වනවා. ශක්ති දීවේන්ද්‍රයා සක්‍ර tattweටපත් වීමටත් උදව් කෙරුවේ මේ අප්‍රමාදයමයි. අන්තිමට අටුවාචාර්ය මණ්ඩල සඳහන් කරලා තියෙනවා බුදු කෙනෙක් බුදු වෙන්නත්, සක්‍ර කෙනෙක් සක්‍ර වෙන්නත්, දෙවි කෙනෙක් දෙවි වෙන්නත් ඕනෑම හොඳ භාවයක් ලබා ගන්න අවශ්‍ය කරන ධර්මයක් තමයි මේ අප්‍රමාදය කියලා කියන්නේ. ඒ නිසා සර්වඥාසිකේ ධර්මය ලෞකික ලෝකෝත්තර දෙකම ඇති කරලා මේ අප්‍රමාද පදයේ ගිල්ලලා තියෙනවා නැත්නම් අප්‍රමාද පදේ සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව නිතරම වගේ මතක් කරනවා සර්වචනසේ පිරුණම් පාන අවස්ථාවේදී අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියලා වාය ධම්මා සංඛාරා කියලා තමන්නාසිගේ අවසාන වංශාලි ශ්‍රසක සූත්‍ර දේශනාවේ නැත්නම් දේශනාවල සම්පින්ඩාර්ථයේ පින්ඩාර්ථයේ වශයෙන් පිළලා තියෙන තප්පරවල. ඉතින් මේ කතාවේදී මේ මේ මහාලි විචිවි රජුගේ සැකසුරු කරන්නේ සර්වචනාංශයේ මේ සක්‍ර දෙවියන්දා අපමාදීන මගවා මගවා කියලා කියන්නේ මග කියන නමින් යුත් මානවකෙක්ව සක්‍ර දෙවියන්දා මනුස්ස ලෝකෙදී සම්පාදනය කරන ලද මේ අප්‍රමාද ධර්ම නිසා දේවානම් සෙට්ටතංගතෝ දෙවියන් අතර ශ්‍රේෂ්ඨ තත්වයකට පත් වෙනවා. අප්‍රමාදම් පසංසන්ති. ධාදී උත්මයන් වහන්සේලා විසින් මේ අප්‍රමාද පදය අප්‍රමාද ප්‍රතිපදාව ප්‍රශංසා කරනවා පමාදෝ ගරහිතෝ සදා. යමෙක් ප්‍රමාදයට වෙట్లా ඉන්නවනම් ඒක ගර්හා කරනවා බුද්ධ ආදී උත්පන්නවා කියලා නිවිසි. ඉතින් ඒ සක්‍ර ප්‍රවෘත්ති අරගත්තොත් ඒකෙදී පෙන්ලා තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ සදාචාර ධර්ම එහෙම නැත්නම් මේ ලෞකික සම්මුති ධර්ම හරියටම ගෞරවයෙන් තමන්ගේ දුක නොසලකා අනුන්ගේ සැප පිණිස ඒ කටයුතු කරන ගතිය නිසා කෙනෙකුට සක්‍ර tattweට උනත් යන්න පුළුවන් අප්‍රමාදීව ඒ කටයුතු සම්පාදනය කරන නිසා මේ සත්‍ය පද සත්‍ය භාවයට පත් කරන්න පුළුවන් මේ මේ පිටියුතු ප්‍රතිපදා මේ අටුවාවේ සඳහන් වෙනවා අපි අපගේ භෞතික භාවයේ සඳහා මේ ධර්ම දේශනාවට ඒ ටික අතුල් කළොත් මාතා පෙච්චි භරං ඒ කියන්නේ දෙමාපියන්ට සැලකීම සක්‍රපදේ දක්වාම කෙනෙක් සක්‍රත්වයේ දක්වාම උසස් කිරීමට හේතු වෙන ධර්මයක් විදිහට මෙතන මේ මේ සත්‍ය පදාතර සත්‍යවත පදාන කියන විදිහට සක්‍රවත පවා පත්‍යතවා ගැනීමට උදව් කරන ධර්මයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒක සරුවච්චන් වහන්සේගේ ජීවිතේ බණ කිව්වා විතරක් නෙවෙයි පුදුම විදිහට ගිනහර පාලා තියෙනවා සරුවච්චන් වහන්සේ ඒ සුතෝතන් රජුගන්ගේ නිවන් අවබෝධයේ පිණිස බුදු විදයට විශේෂයක් කළ සලකලා තිනු බුදු වුණාට පස්සේ වුණත් ඒ නිසා සුතෝතන් රජුගේ ජීවසිත රහත් වෙච්චි තාම සුන්දරයක කෙනෙක් වඩපත් වෙනවා. ඉන්නම් දවස් 7කට කලින් ගිහිල්ලා විශේෂ මේ සඳහාම සූත්‍ර දේශනා කරලා උපස්ථානයක් කරා තමන් පැවිද්දෙක් විදියට ඒ වගේම <coughs> මාතු දිවි රාජා වෙනුවෙන් මාතු දිවි රාජාට ධර්ම දේශනා කරලා <coughs> ආර්ය භාවයේ පිහිටුවා විශේෂයක් වශයෙන් අද අද කාලේ විශේෂයෙන්ම නැවත නැවත උවා දක්වන එක තමයි මේ මහා ප්‍රජාපති ගෝතමියට සර්වඥාන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධය සුළුමාවක් විදිහට කිරිමාවක් විදිහට කටයුතු කරනකොට ආනන්ද හාමුදුරුවෝත් ඒකට සාක්ෂිකාරයේ එහෙම නැත්නම් පෙරක දෝරු කටයුත්ත කරලා තියෙනවා. ඒකෙදී ඒ වික්ෂුණී ශාසනය ඇති කිරීම අවසානයේ මහා ප්‍රජාපති ගෝතමීය විමුම් පාණ්ඩ යන වෙලාවේදී සර්වචනාංශ ළඟට ඇවිල්ලා වැඳලා අවසර ඉල්ලලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දැන් මගේ ආයුධ පිළිහිලා තියෙන්නේ විමුම් පාට අවසරයි. එතෙන්දි සර්වචනාංශේ මතක් කරනවා ලෝක්‍යාමේ ඥානුන්ගේ නුවණ හැඳි පිටේ දිගයි කියන වගේ අටු කල්පනාවක තියෙන්නේ අන්න ඒක නැති වෙන්න ප්‍රජාපතිය කල්ගස් හතක් උඩට අහසට පැනලා අහසේ ඉඳලා ධර්ම දේශනාවක් කරලා මේ ආචාර්ය ධර්ම පිනගෙන හර පාල පින්නම් පාන. ඒ කියන්නේ මේ අවසාන ගමනේදී වරයක් දිනව සබතනන්සේ ආචාර්ය ධර්ම පිනගෙන හර පාන්නේ. ඉතින් ඊට පස්සේ මහා ප්‍රජාපති ගෝතමිය දැන් මේ මාජ ප්‍රජාපති ගෝතමිය වශයෙන් නියෝජනය වෙන්නේ රාත්මේ දිනාච ළමයි. සර්වඥාන්සේ සර්වඥයි දැන් මේ කිරියම්මයි පුතයි අතරමැද කතාවක සඳහන් වෙනවා මහා ප්‍රජාපති ගෝතමිය ඉතින් සර්වඥාන්සේට මතක් කරලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ කුංචි කාලේ අගෝදොක්කී තියාගෙන ඉන්නකොට ඒ කොළු පැටියෙක් වශයෙන් ඔබ වහන්සේගේ කකුමණ්ඩල බලලා හරි සන්තෝෂ වුණා. ඒ නිසා මට මැරෙන්න ඉස්සෙල්ලා මගේ හිත සන්තෝෂ වෙන්න ඔය සිවුර ගලවලා බුදුකය පෙන්වන්න ඒක සාමාන්‍යයෙන් සර්වඥාන්සේගේ විනය රෙගුලාස් වල හැටියට ස්ත්‍රී පක්ෂය ඉන්න වෙලාවේදී බුදුකය ගෞරවස් නිරුවත්ව සිටීම විනය විරෝධී නමුත් මෙතෙන්දී සර්වඥාන්සේ මේ අම්මා වෙනුවට කිරියම්මට ඒ පපුව පෙන්නපු බවක් සඳහන් වෙනවා. එතකොට මේ පලාතම සුදු බුදු රැස් වලින් විහිදී ගියයි කියලා. එතකොට මහා ප්‍රජාපති ගෝතමිය සාදුකාර දීලා මම දැන් සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන් කියලා. එතකොට මේ අපි කල්පනා කරන්න ඕන මේ රහත් මේනින් ආශිනමක් මේ කතා කරන්නේ. සර්වඥාන්සේ මේ දේ කරා. ඊට පස්සේ මහා ප්‍රජාපති ගෝතමිය නිමක් නැති ආශාවක් සඳහන් කරමින් කියන ඔබ වහන්සේ උකුල ධානය ඉන්නකොට මම ඔබ වහන්සේගේ ශිරීපත් ලිබිනවා ඒ දවස්වලව රෝස මල් පෙති වාගේ මේකේ තියෙන මේ එක එක ලකුණු දකිනකොට මට ආශය මම ඇඟිලි කටේ දා ගන්නවා මට අද ඔය වහන්සේ ඔහොම වැඩ ඉනකොට මට ශිරීපත් දෙක පේන්නේ මට මැරෙන්න ඉස්සෙල්ලා ශිරීපත් දෙක දක්වන්න. එතෙන් සර්වඥාන්සේ ඉස්සරහට ශිරීපත් දෙක කරලා මහ ප්‍රජාපති ගෝතමීට දැක බලා ගන්න සලස්වනවා එතනදී බුද්ධ ශීතන බවත් මහා ප්‍රජාපති ගෝත්‍රයේ මානදොල සැපරිච්ච බවහු සඳහන් කර තිනවා මේ සේරම මේ අතිරේක සැලකිලිකලේ විභාගීය උපස්ථානයක් වෙනවා. ඉතින් ඒකට කවුරක්වත් දොස් කියන්නේ යන්නේ නැහැ. මොකද හේතුව මේවා අනෙක් සංඥා වංශනමක් කරා නම් ඒක වැරද්දක් වෙනවා. මේ සර්වචන් වහන්සේ මෞඛ්‍ය උපස්ථානයේට නිදර්ශන වශයෙන් ගෙනහැර පාපු නිසා ඒවා පූර්වාදර්ශ වශයෙන් ශාල වටිනාකමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් කියන්නේ. ඉතින් සෑම ආගමකම සාස්තුන් වහන්සේ දේවත්වයට හෝ එහෙම නැත්නම් ගුඩත්වයකට ආරෝඪ කරලා මේ ධර්ම කොටසක් බයෙන් පටවලා අපායට බය ගන්නලා මිනිස්සුට ආගමක් ඇති කරන ධර්මයේ වෙනුවට බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් වෙලා මිනිස් ස්වරූපයෙන් මනුස්ස තමක් විදිහට අමර දාතයි උපස්ථාන කරලා තමන්ගේ ශ්‍රාවකයන්ට ගේ පැවිදි පාසක පාසිකා භික්ෂු භික්ෂුණී මේ මෞපිය උපස්ථානේ බොහෝ ප්‍රසස්තලයි. ඉතින් මේ මගමානව කතාවේදී මේ මෞපිය උපස්ථානේ නිසා ඒ මානවකයා මග කියන මානවකයා උසස් සිදුවීම් කරපු නිසා සක්‍රත්වයේ දක්වාම ගෙන යාමට ඒ අප්‍රමාදීව සම්පාදනය කරන ලද ඒ මාතෘ මෞඛ්‍ය උපස්ථානෙ හේතු වෙනවා. ඒ වාගම සඳහන් කළා තියෙනවා කුල චිත්ත පචායනි. ඒ තමන්ගේ කුලයේ එහෙම නැත්නම් සනුවරේ ආයේගේ වැඩි කියන්න සැලකී. චිත්ත පචායනි කියන්නේ ජේෂ්ඨයන්ට ගරුසරකින් කිරීම ඉගෙනකට පැහැච්චියක් ගන්න ගරු කරලා කියන දේවල් කටයුතු කරනවා. ඉතින් ඒකත් තමන්ගේ නියතමානිකම පෙන්වන අතර විලෝ වශයෙන් කෙනෙකුට වැඩිහිටියන්ගේ මේ ආශිර්වාද වරක් ලැබෙනවා. පරලෝ වශයෙන් වුණත් සක්‍ර තත්ත්වයේ දක්වාම යන්න පුදුමාකාර දෙයක් පුදුමාකාර ආරක්ෂාවක් ලැබෙන නිසා කුලජෙට්ට පඡායනය කියන ගැටිහිටියන් සැලකීමත් මේ සක්‍ර පදයක් සක්‍ර ගමන සක්‍ර මාර්ගය සම්පූර්ණ කරන පදයක් විදිහට සටහන් කරනවා. ඒ වගේම සන්න වාචා කාටරි කතා කරනකොට මුරුදු වචනෙන් කතා කරන එක නිතරම ඒක ජීවිතයේ පවතින තාකල් යාව ජීවන කතා කරන හැම වෙලාවෙම මුදු වචන කතා කිරීම ඒකට ප්‍රශ්නා වාචා ඉස්වචන කතා නොකිරීමට මම කතා කරන වචනේ මොකක් හරි අර්ථයක් සිද්ධියක් ඇති වෙන්න ඕනේ අර්ථ සිද්ධියෙන් තොර වචන කතා නොකිරීමට මුරුදු වචන කතා කරනවා අර්ථ සිද්ධියෙන් යුක්ත වචන කතා කරනවා ඒ වගේම සත්‍ය වාචා කතා කරන දේ වෙච්ච දෙයක් ඇත්ත දෙයක් ඇහිමෙන් ප්‍රයෝජනයක් වෙන දෙයක් සත්‍යතෝ තේතතෝ අත්ථතෝ කියලා වචන කතා කරනකොට සර්වඥාන්සේ ಗುಣ විශ්වාසක් වෙනලා කියලා කියනවා වෙච්ච දෙයක් පමණයි කියන්නේ නොවිච්ච දෙයක් විච්ච දෙයක් විදිහට කියන්නේ නැත්නම් වෙච්ච දෙයක් නොවිච්ච විදිහට කියන්නේ නැහැ වෙච්ච දෙයක් වෙච්ච විදිහට කියනවා අද ජනමාධ්‍ය කොච්චර අපිව මන්මත් කරලා කියනවද කියනනම් කිසිම සත්‍යයක් අපිට දැනගන්න විදියක් නැහැ හැමදේම අතිශෝක්තිකයි. ඒ නැත්තම් ඔනඩේ පුංචි කරන නිසා කෝකද සත්‍ය කෝකද බොරුව කියන්න බෑ. මේ අතිශෝක්තිය බොරුවගේ මල්ලිවා. අතිශෝක්තිය නැති කිසිම දෙයක් අද ලෝකෙට තරම් ඇත්ත දේ වෙච්ච දේ ඇත්ත විදියට වෙච්ච විදියට කිසිම සඳහනක් අද ලෝකෙ නැහැ. ඒ වගේම ඒකෙන් ආර්ථ්‍ය සපයන්නත් මේ දේ මෙහෙම වෙන වුණා කියලා අහන බුද්ධලයට අර්ථ සිද්ධියක් වෙන්න ඕනේ. අන්න ඒ වචන වල කියන සත්‍ය වාචා කියලා මේක ආර්ය ව්‍යවහාරයක්. නමුත් කෙනෙකුට යාවකීයව සමාදම් වෙන්න පුළුවන් මම කතා කරන දේ මම දන්නේ මම අද්විතුව මේ ආහන මනසට පරෝධිනක් වෙන එකක් විදියට මේ සත්‍ය වාචාය වාචාව මේ සක්‍රපදයක් ඒ වගේම අක්කෝදනෝ කොච්චර දෝ Tamanට මේ විදිහට දෙමාපියන්ට උපස්ථාන කරගෙන වැඩිහිටියන්ගේ වැඩිහිටියන්ට ගරු කරගෙන සත්‍ය කතා කරමින් සිටියට පුදුමාකාර විදිහට එවැනි ගමන් කරන කෙනෙකුට උනත් බාධා කරලා හිරියර කරලා කොනහනේ සමාජයක අපි ජීවත් ඒ නිසා ඒ වගේ ගුණවන්ත කෙනෙකුට සමහරලාට හරියට කේන්ති යනවා මම මේ වගේ වැඩවලට මට සහයෝගය දක්වන වෙනුවට කොනහනක් ඉතින් ඒ කවුරු හරි තමන්ගේ ගුණවන්තකම අමතක කරලා කොනහැව්වත් මේ පුද්ගලයාට නැවත වෛර නොකිරීම අක්‍රෝධන ගතිය ඒක විශාල පඬිත ලක්ෂණයි අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයාක්ෂමා ਸਰව ජනප්‍රියත්වං කියලා ඒ පඬිත ලක්ෂණ වල ඉස්සල්ලා පෙන්වන්නේ අක්‍රෝධ ගතිය යම් ආකාරයකට අපි සාධාරණව අසාධාරණ කෝපයක් චින්තියක් ගත්තොත් ඒක අපි මෙතෙක්කල් තනවා වඩාගෙන ආපු ගුණ චරිතයේ කෙලස. මේ නැත්නම් තරම් නොවන මට්ටමකටපත් වෙනවා. ඒක නිසා මේ අප්‍රෝධ ගතිය සක්‍රවතක් සක්‍රපදයක් විදිහට දක්වනවා. අන්තිම වශයෙන් පෙන්නනවා මේ විගත මල මච්චරේන චේතසාකාරං අජ්ජවසති මුත්තචාගෝ පයත පාණී වස්සකරතෝ යාච රෝගෝ දාන සංවිභාග රතෝ කියලා ගයක් දරක් අරසා කළා තාර්ථිකයක් නඩතු කරත් ඊතර යම් යම් ආර්ථික අඩුපාඩුකම් තිබුණත් මල මසුරු වලින් තොර හිතක් ඇති කරගන්න. ඊකට මල මච්චරේන චේතසා. මසුරු මලයෙන් තොර හිතකින් ජීවිතය ගත කරනවා. ඊකට මල මච්චරේන චේතසා ආකාරං අත්‍යවශ්‍යකි. ඊගේ වාසය කරනවා. මේ මසුරු මලයෙන් තොරව මුත්‍ත්‍ය ඡාගෝ මුත්‍ත්‍චාගෝ කියන්නේ ඉතරෝම ත්‍යාගයේ පිණිස මුදාහල හිතකින් ගත කරන. කොයි වෙලාවෙමට එනකොට යමක් දෙන්න පුළුවන් කමක් ලැබෙයිද? උපස්ථානයක් කරගන්න ලැබෙයිද? යමක් ගන්නා දෙයක් කියලා දෙන්න හම්බ වෙයිද කියලා ඒ කෙනෙක්ගේ තව කෙනෙකුගේ සැප පිණිස උදාහල ත්‍යාගවන්තකමක් අතුගත කරනවා මේක තමයි මසුරු මලේ අනිත් පැත්ත. මසුරු මල තියෙන එකන තම සතු වස්තුව අනුහා සාධාරණ වෙනවා දකින්න කැමතියි. එනිසා යා වස්තු භෝගෙත් සංගවනවා දැනුමත් සංගවනවා හැම දෙයකින්ම නැති බැරි කෙනෙක් විදිහට පෙනී හිටිනවා අනිත් කෙනෙකුට දෙන්න වෙයි. මුතර විගත මලමච්චරේන චේතසාකාරං අජ්ජාවසති කියන විදිහට මසුරු මලෙන් තොරව ඊකේ වාසය කරන කෙනා මුත්‍චාග මුදාහල හිතකින් ඉතව තමයි ගත කරන්නේ. ඉතින් මේ මුත්‍චාග කියන එක අනිත් පැත්ත තමයි මසුරු මල ඒක පෙන්වන්න මෙහෙම ගමේ කතාවක් තියෙනවා. අපි ওই පැරණි ගම් වල හිටපු ගමරාල මසුරුකමේ සංකේතයක් විදිහට තමයි ගමරාලයි කතා කරන්නේ. දවසක් ගමරාල ගෙදර ඉන්නකොට ඈතින් හංගන්නෙක් කෙනා දැක්කා. ඒ හංගන්න ඉරිච්ච පැදුම් කෑල්ලක් ඇඳගෙන ලුවාවෙකින් ගමරාල දන්වලු හොඳතෝ මේ මනුස්සයා ඉන්නේ ඇඳුම් ඉල්ලන්න කියලා. කිට්ට වෙනකොට Taman ගෙදර තුන මාගල ඇඳගෙන එළියට බලවලු මොකෝද කියලා. ධර්මංශයක් වල අනේ ගමරා ගම්මාත්‍යෝ මට ඇඳ ගන්න එකක් නැතුව මම මේ පැදුරු කැලලක් අරින්. උඹට පේන්නේ නැතුව මම මේ මාගලක් අඳගෙන ඉන්නවා මට තේරෙනවා මාත් අඳිනවනේ කියලා. ධර්මංශය යන්න ගියා. ඒ තමයි ඇඳුමක් ඉල්ලන්න ඉඟාගෙන ඉන්න මනුස්සය එනකොට ඉතින් තියෙන මාගල ඇඳගෙන එළියට යන්නේ යන්නේ මසළු මල පෙන්වන්න තමයි. මුච්ච ඡාගේ අනිත් පැත්ත තමයි. ඉතින් අපි මේ වගේ දේවල් එලහැකි, දියහැකි, බෙදාගත හැකි ගම් ප්‍රමාණයක් කියෙද්දී මේ මශරු මලයට යට වෙලා මේදී මේ අවස්ථාවේ ඒපින කරගත්තේ නැත්නම් ඒ සග්ගන්තර මග්ගන්තර කියන ස්වර්ගයට යන තැන පාර සහ මාර්ගඵල අවබෝධ කිරීම කියන මාර්ගය වැළහෙනවා. වැළහෙන්නේ මේ පුංචි කුණු කන්දලයකට. ඉතින් ඒව නැති කරගැනීමේ අදහසින් අපි නිතරම ගත කරනවනම් හරා පැමිණෙන වෙත පැමිණෙන කවුරු නමුත් සාක්ෂි කරගෙන තම සතු දෙයක් අදා බෙදාගෙන ජීවත් වෙන්න හදනවා මේක ජීවිතේතර ජීවිතයකට ලේසි වැඩක් මොකද තමන්ගේ තද අගය කන්තිච්ච මේ විදිහට මුත්‍චාග ගතිය පවත්නවා කියන එක ලේසි නෑ. පයිතපාණී කියලා කියන්නේ යමක් ජීව සඳහා සෝදාගත් අද්දික්කින් යුක්තව ගත කරන්න කියන ඕනකටාව. කොටකින් මම අද්දික හොදන්න එනකන් කියලාවත් තමා වෙන්න එපා. දීම සඳහා සෝදාගත් අධ්‍යක්ෂකී යුක්තව ඉන්නවා කියන එක කියනවා පයතපාන. මේක සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ බොහෝ තැන්වල ਸਰවඥාන්සේ දේශනා කළ තියෙන එකක් මේක බලනකොට මේ මේ දාණය මුල් කරගත්ත ශාසනික වැඩපිළිවෙල වල මේ හුරු පුරුදු වචන ටිකක් මේ කියන්නේ මුචාගෝ පයතපාන. සෝදාගත් අද්දකින් යුක්තව ගත කරනවා කියන්නේ. ඒ විසන්තර ජාතකයේදී ඒ ජූතක වමන ඇවිල්ලා දරු දෙන්න ඉන්නකොට විසන්තර රජු කල්පනා කරාලු මොන දෙයකින් හරි ප්‍රමා වුණොත් තා පොඩ්ඩකින් മന്ത്രി දේවිය අපව එන්නේ ඉඳී තියෙනවා ආවොත් මේ පින්කම කරගන්න වෙන්නේ. ඒක නිසා ඒ වෙලාවෙම මොනම දෙයකටවත් තමා කරන්නේ නැතුව දරු දෙන්නගේ අකමැත්ත තියෙද්දි ගොම්මන් වෙන්න කලින් දරු දෙන්න දරු මෙන්න මේ වගේ අවස්ථාව ලැබෙන වෙලාවේදී දෙපර බාන්න නැතුව පසු පසු බාන්න කර්ම හොයන්නේ නැතුව සෝදාගත් ඉඳ දෙකකින් යුක්තව ගත කරනවා කියලා කියන්නේ ඒ මාසරු මලේ අනික පැත්ත. මුත්‍චාගෝ පයත පාණි වස්සකරතෝ වස්සකරතෝ කියන වස්සග්ගේ වස්සජ්ජනේ කියලා කියන්නේ උදාහරණ දෙනවයි කියන අදා විසර්ජනේ විසර්ජනේ කියන පදේ තමයි සංස්කෘත පදේ. වස්සජ්ජනේ කියලා කියන්නේ වස්සජ්ජන රතියක් ඇති කරගන්න. ජීව විනෝදාංශයක් කරගන්න. ඒ ජීව විනෝදාංශයක් කරගන්න ගත්තොත් ඒ කෙනාට ඉල්ලන කෙනා ලොකෝ ප්‍රස්තාවක්. තමක් ඉල්ලන කෙනා ඉල්ලන්නත් ඉස්සලා දීම පුරුදු කරනවා. ඉතින් මේ මේ මුත් චාගෝ පායත පාණි වස කරතෝ කියන මේ කිසි කතාවක් ආර්ථික විද්‍යාවට ගැලපෙන්නේ. ආර්ථික විද්‍යාව ගැන කතා උගන්වන්නේ නැහැ. ආර්ථික විද්‍යාව කියනවා අපට මෙලොව වශයෙන් ආර්ථික සන්තුෂ්තියක් පිළිචිකතියක් ලබා ගැනීම සඳහා ආර්ථික සමීකරණ කටපාඩම් කරන කරන්න කියලා. නමුත් අපි අද ඉන්න යුගයේ ආර්ථික විද්‍යාඥයෙක් රත්තරන් මොලකාරයින්ගේ ඔක්කොම ආර්ථික සමීකරණ කඩාගෙන වැටලා දිනුම ආර්ථික සියල්ල කඩා වැටෙන කාලේ. මේ මිනිස්සු විතර අසහනයටපත් වෙච්ච જાතියක් අද ලෝකේ නැහැ. මොකද උන්දලාගේ පොතේ කිසිම තැනක යාචයෝ මේ මුත්තචාගෝ පයතපාණී වස්සග්ගරතෝ කතාවල් නේ. ඒක තියෙන්නේ ආම්බ කරන ගේ ගේ වහගෙන ගේ ඇතුළට වෙලා තනිය බුද්ධ විදපන් කියන කතාව තමයි කියන්නේ. නම සර්වඥාන්සේ ආරසංකේ කල්පලක්ෂය ඒ දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා පුරලා උන්වහන්සේ දැක්කා මේ භෞතික සම්පත්තිය මේ අන්නපාණං ගරං වත්තම් ආලාගන්ධ විදේපණං ආදී වශයෙන් තියෙන මේ දස දාන වස්තු ඇත්තටම සැප එළවෙනවා අනුන්ට දෙනකොට ඇත්තටම දුක එළවෙනවා Taman තනියම බුද්ධ විදින. ඔක අපේ සිංහලයා කිව්වේ කෑදේ ගඳයි දුන්දේ සුවඳයි. ඒක නිසා සිංහල ඉතිහාසයේ කිසිම දවසක කවදාකවත් තිබිලා නැහැ බඩගින්නේ මැරිච්ච මිනිහෙක්ගේ කතාවක්. විදුක්පත් જાතියක් බව හැබෑව ඉන්දා රොබර්ට් නොක්ස් පවා තමන්ගේ පොතේ ලියලා තියෙනවා මේ જાති කිසිම කෙනෙක් කවදාකවත් බඩගින්න මැරුවේ නැහැ. කියන මිනිස්සයා තනිකර ඒක බෙදාගෙන හැංගිලා කනවා වෙනුවට මුත්තේ පොළට ගියත් මලගේ දෙට්ට ගියත් හදා බෙදාගෙන කණේක සිංහලක තියෙන මේ ගතිය මේ මේ දිගට මේ මග මානවකගේ පඩම්ම ජාතක කතාවල පටන් ඇවිල්ලා ඉන්දියාවේ ලංකාවට ඇවිල්ලා ඒක ලේවලට බහැලා තියෙනවා කවුරුත් එක්ක හදා බෙදාගෙන කනකට. ඉතින් මේ හදා බෙදාන කනගතිය මේ ආර්ථික විද්‍යාඥයන්ට මේක තේරුම් ගන්න බැරි අපබ්‍රංශයක් වුණාට ඒ දින වේලාවෙදීම හිත පිරෙන ගතියක් සංතෘප්ත වෙන ගතියක් එතකොට Tamange හිත කය ශාසනික සම්පatti කර පිරිච්ච කරගත්තකට පත් වෙන විතරක් නෙවෙයි අපේ භාෂාවෙන් කියනවා කුසලකුත් සිද්ධ වෙනවා මරණයෙන් පස්සේ වුණත් තමන් අසරණ තත්වයකට වෙන්නේ නිවන් නොදක්කා ඒ නිසා මේ වස්සංග රතිය අපි පුළුවන් තරම් දෙවෙනි પરම්පරාවට කරනවා. තමනුත් දෙවෙනි પરම්පරාවට දරුවා දරුවන්ට දෙනකොට ඒක බෙදා හැරි හදා ගැනීමේ රතියෙන් දෙනවා. ඒක පිළිබඳව උගන්නන්න දෙයක් නැහැ. මොකද යතන පුදු කරන්න ඕන. උඹල යණ යන තැනක අරසව සැලසෙන්නට කවුරුත් එක්ක හදා බෙදාන කන්නේ කියලා ගන්න. එيشා පොඩි උන් දන් දෙනකොට තනියටින් දෙන්නේ. පොඩි උන් දන් දෙනකොට අම්මා පාවුම් කරපු තමයි තියෙන්නේ. නමුත් අපිත් එහෙම න්යායයි. අපිත් මුල් කාලේ අපිට හම්බ කරපු දෙයක් තිබුණෙත් නෑ අත්දීන දෝතින් දීලා අත්කඩයක් කියලා තුන්සල වඳින්න අපි දන්නෙත් නෑ ඉතින් ඒකත් බුදුහාන්තරම් මේ වගේ කටයුතු කරනකොට ඒ පොඩියුම් සම්බන්ධ කරගෙන පුරුදු කරලා එයත්ගේ ජීවිතයේ යත්ගේ ලේවලට මේ වස්සක රතිය එදා හදා ගැනීමේ විනෝදාංශය පුරුදු කරලා තියෙනවා නම් අපි වැරලා ගියත් ගිය තැනක ආතනක අසස තත්වකටපත් වෙනවා. ඒ වගේම තමයි වස්සකරතෝ යාචයෝ යාචයෝගෝ කියන්නේ යාචනයට සුදුස්සෙක් වෙනවා. කවුරු හරි මොනවාරි දෙනකොට අයියෝ ඊයාවනම් දෙන්න තිබ්බනේ අපරාධී ඒක දුන්නනේ නැත්තම් හෙටෙන්න බැරිද කියලා. ඒ මනුස්සයා නිකන් මොනිච්ඡාවෙන් බලක් කළා. මිත්‍ර ප්‍රතිරූපකෙක් වශයෙන් ඉඳගෙන ලකුණු ලබා ගන්න එක නෙවෙයි වැඩි. යමෙක් Taman ළඟට ආවොත් කවදාකවත් පුළුවන්කමක් තියෙනවනම් ඒ ඉල්ලීම ඉෂ්ට නොකර ඉඳපයි කියන්නේ. සංස්කෘතික ශ්ලෝකයක් තියෙනවා ගේස රටාව උගන්න තමයි ලස්සන පාඩමක් උගන්න. ඒ මොකද්ද? ඌට යමක් නොදී යන්න ඇදියොත් ලබනාත්මෙත් මෙන්න මේ තත්ත්වෙට තමයිපත් වෙනවා කියලා තමන්ට දැන්ම නිදර්ශන දෙන්නේ. දැන් අපි ගේමියා බවට පත් වෙලා යමක් දීමට අධිකාරී ශක්තියක් ඇතුළු ඉඳලා අපි නොදීමට තීන්දුවක් ගත්තොත් ඉන්නේ தත්තර වර්ධිත විනිය තමයි ඔය ඉස්සරහගේ පිළිකන්නේ ඒ පිළිපත් ඉන්නේ ඔබට ඊගාදාසේ ඒක තමයි වෙන්නේ. යම්මාකාරයකට අපි මේ මනසට යමක් දීලා මේ මනස සතුටටපත් වුණා නම් මේ ඉන්නේ සතුට තමයි ඔබට ජීවිතය හම්බෙන්නේ. ඒසා මේ ඉස්සරහට එන සාන්තුරය හෝ බුදුහාමුදුරු නෙවෙයි අපිට පාඩම ගන්නනේ ඊගන්න තමයි. ඒ ඊගන්න පුළුවන් ආවට පස්සේ මේ මනසට අපි සලකන තාලෙන් අපිට තීරුම් ගන්න ඕනේ අපිට ඉස්සරහට ඔක තමයි වෙන්නේ. ඒ නිසා ඉස්සර කතාවෙන් කියනවනම් කියන්නේ කියනවා සාමාන්‍යයෙන් අසෝලා ළඟට ගියොත් තියෙනවනම් කවදාකවත් බෑ කියන්නේ නැහැ කියන කතාවල් තියෙනවා. විසන්තර ජාතික විසන්තර රජු එහෙම තමයි. තියෙනවනම් කවදාකවත් බෑ කියන්නේ. අන්න ඒකට කියන්නේ යාච යෝගී කියලා. යාචනයට සුදුසා. නමුත් ඒ වෙනකොට වචනෙන් හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් ඒ වචී පරම භාවයෙන් සලකන එක තමයි මිත්‍ර ප්‍රතිරූපකම්. ඒ නිසා අපිට අවක් කරන්න හෝ විනක් කරන්න හෝ සාක්ෂිකාරයෙක් ඕනේ. තවත් ප්‍රාණියෙක් අවශ්‍යයි. ඒ ප්‍රාණියා තමන් ඉස්සරහට එන්න එක නා තමයි. තමන් ඉස්සරහට අපනුස්සය හිඟන්නට හිඟන්නේ විදිහට ගලකෝ තමයි හිඟන්නේ තත්ත්වයටපත් වෙන්නේ. එනිසා රජ කෙනෙක් විදිහට ගලකලා එමාසට මේ අවස්ථාවේදී මේ උදව් කරන්න ඕනේ කියලා කෙරුවොත් තමා විසින්ම තමන්ගේ ඒ ගුණය හොවා දක්වන ගතියක් තියෙනවා. ඉතින් මේ ශක්‍ර දේවේන්ද්‍රයා බාටපත් වෙන්න හිටපු මුගමානවකයා මේ කියන ගුණ ටික මුත්‍චාගෝ පයතපාණි වසකරතෝ යාච යෝගෝ ගුණ සංසිද්ධියුම් කළා කියනවා දාන සංවිභාග රතෝ කියලා මේකට කියනවා දාන සංවිභාග රතෝ කියලා කියන්නේ තමන් ගත ඇති ළඟත ඇති දේ විභජනීය සඳහා දානීය සඳහා කැමැත්තක් ඇති කරගන්න. දාන සංවිභාග රතෝ කියලා කියන්නේ සැලසුම් සහිතව දන්නේ. අදිශී කිතාබේ කරනට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නෙවෙයි දාන සංවිධාන දාන. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ සත්‍ය අත සත්‍ය පද වත සම්පූර්ණ කරනවා නම් ඒ සඳහා දාන මට්ටමේ අප්‍රමාදයක් අවශ්‍යයි. මේ දාන මට්ටමේ අප්‍රමාදය තේරෙන භාෂාවෙන් කියන්නේ කලයුත්ත කිරීමට ප්‍රමාණ වීම කියන වචනය. ප්‍රමාදී අපි පෙර පෙරසිංහට පෙරලන්නේ පමා නොවීම. කලියුත් කිරීම વિશે පමා නොවෙනව නම් එයා දානයේයි අප්‍රමාදී පුද්ගලෙක් කියලා කියනවා. නමුත් අප්‍රමාදපදී අපි උදිස්සරත් මේ මනවලදී මතක් කරගත්ත විදිහට අප්‍රමාදපදී අප්‍රසිද්ධතා පළුවක්. ඒ තමයි නොකලියුත් නොකිරීමද පමානොවීම. අපි කලියුත් කිරීමට ප්‍රමාණ වීම හරහා අපේ ජීවිතය අලුත් කරගත්තොත් අපේ ජීවිතය පණපවා ගත්තොත් අපේ ජීවිතය එළඹ සිටි තත්ත්වයට ගත්තොත් ඒකේ අප්‍රසිද්ධ පැත්ත තමයි නොකල යුත්තේ නොකිරීමට ප්‍රමාණවත්. ඉතින් කල යුත්තේ කිරීමට ප්‍රමාණ වීම හරහා අපි යම් කිසි කෙනෙකුට දානයකින් නිමෙන් ශ්‍රම දානයකින් ධර්ම දානයකින් හරි මොනම දෙයකින් හරි උදව් කරන්න යන්නේ අපි මේ අනිත් පාර්ශවයේදී ඇත්තා වූ අනුකම්පාවෙන් එහෙම නැත්නම් දුක නැති කිරීමේ අදහසින් එහෙම නැත්නම් හිතසුව සලකනවා. ඒ වගේම තමයි අනිත් පාර්ශවයක් ඉන්නකොට ඒ පාර්ශවය වෙනුවෙන් ඊයත් ගන්න බයක් නැතිවීම සඳහා අභයක් දීම ඒත් අප්‍රමාදයට වැඩි. ධානේ කොච්චර දුන්නත් අපි දාන අවුරුදු 100ක් හරි දාන දීලා අපි කවදා හරි මේ සතා අපි හිතමු හරකෙක් ඉන්නට අර ඉන්න හරකෙක් බේරගෙන අපි ගුවා කල් කඩ දෙනවා. කන්න දීලා දීලා දීලා උට කිව්වොත් එහෙම උඹ මැරෙන්න ඊට පෙක මම මෙච්චර කල් ගෙනත් දීලා කන්න කොට දුන්නා දැන් උඹ මම මරන්න ආවේ. බයිති මටයි. මම උඹ මරනවායි කියලා ඒ සතර කතා කරන්න පුළුවන් නම් ඕ කොච්චර අපිට සැලකුවත් ඒක ඒ හතා කියන එකක් නෑ එහෙමයි එහෙමයි ඔබතුමා මගේ ස්වාමියා මගේ බෙල්ල කපන්නේ කියලා කියන්නේ. ඒ වගේම තමයි අවුරුදු 100ක ඒ සතර සලකුවා දාණේ බෙල්ල කැපුවොත් අර දාන කුසල තේරම ඉක්වාගෙන බෙල්ල කපපු කුසලයෙන් ඒ කාන්තිම පාරකට. ඒ නිසා අවුරුදු 100ක් දන් දුන්නත් කලියුත් කිරීම කරත් නොකලියුතු මේ නොපනත්කම නොකර නිකන් ඉඳ දන්නේ නැත්නම් සතට අබේ දෙන්න දන්නේ නැත්නම් මරණ බය දෙනවනම් ධානෙන් කොච්චර දින් කෙරුවත් ඊට වැඩි ඉක්මවල යන අකුසලයක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒ වගේම අපි දානය කියලා කියන්නේ අනුන්ගේ හිතසුව පිණිස තම සතු ධාර්මික වස්තු අනුන්ට දෙන එක. නමුත් ඒ විදිහට අනුන්ගේ දෙයක් ප්‍රකම් කරන මට්ටමට ගියොත් ක්‍රමිකෝ හෝ විජුව හෝ වක්‍රව දැන හෝ නොදැන ඒ හොරකම නිසා අනුන්ට ඇති කරන මේ බය අප්‍රමාණ අකුසල කර්ම රාශිය රැස් කරන කර්මගතයක් පාටපත් වෙන්න ඉඩ තියෙන අපාගාමී වෙන්නේ. ඒගොම කාම මිත්‍යාචාරය ඒ වගේම වචනේ සිදුන අකුසල කර්ම මත්පැන් පානේ වැරදි ජීවන රටාව වගේ මේ දේවල් නොකල යුතු නම් ඒ නොකල යුතු දේවල් නොකිරීමට අප්‍රමාද නොවීම නිසා අපෙන් දී යන අඩුපාඩුවට කියන්නේ සීලය සම්බන්ධව ඉක්මීමක් ඇති එහෙම නැත්නම් නොකල යුතු නොකල යුතු දේ නොකිරීම පිළිබඳ අප්‍රමාද වෙනවයි කියලා කියන්නේ සිල් රකින්නවා. මේ මගමානවක චක්‍ර වුණාට පස්සේ චක්‍ර වෙන්න ඉස්සෙල්ලා නිතරම උත්සාහ කරලා තියෙනවා Tamanට කවුරු කොයි ආකාරයෙන් කෙනෙහිලිකම් කරත් කවදාක ශිල්පදයක් කඩා ගන්න. එයා Tamanගේ සහචරයන්ටත් ඉක්ු ගන්නලා කියනවා. වැඩට ගන්න මිෂන් උතු ගන්නලා කියනවා. අඹුවටත් උගන්නලා. මොන જાතිකින් ආව කවදාකවත් තමගේ සීල කඩා ගන්න බෑ. ඒ නිසා මගමානවගේ අප්‍රමාදයේ කලියුත් කිරීමට සමානවෙන් පමණක් නෙවෙයි ඒ සක්‍ර පාරමිතා පුරනකොට නොකලියුත් නොකිරීම විසේ සෑහෙන ගෞරවයක් තිබුණා. ඒ නිසා දැනට වුණත් කියනවා දවසක් දැක්කලු මාතලී ඒ ඒ සක්‍ර දිවිඳාගේ ප්‍රතාචාර්යවරයා සතේන් බහැර සක්‍ර දෙවියන්ද මිනිඔතුන් නමනම වඳිනු. අහලා තියෙනවා දෙවියන් වහන්සේ ඉන්ද්‍රය විඛාරද වන්දනා කරන්නේ. ඊට පස්සේ කිවලු මේ ගිහිව ඉඳගෙන පන්සිල් රකින්න මිනිස්සුන්ටයි මම මේ වඳින්නේ. මොකද එයා දන්නවා පාරමිතා පුරන කාලේ පවා මේ ගිහි ජීවිතේ ගත කරන ගමන් අර වගේ දාන ආදී කටයුතු සම්පූර්ණ කිරීම සහ සීලාදී ගුණ රැකීම අභය උන්චි වැඩක්. ඒ වගේම මේකම දන්නවා මේ වැඩේ කළොත් කොච්චර කාංශංශ තියෙනවා. මොකද Taman ඒකට නිදර්ශනයක්. දැනට ඉන්න සක්‍ර දෙවේන්ද්‍රයා ඒකට නිදර්ශනයක් මේ ඥානදී කටයුතු කරුවා විතරක් නෙමෙයි යා ඉන්නකම් කරලා තියෙන මගමානවක වශයෙන් හේදනුපාලන සකස් කරලා දැම්පෙත් දැම්පකුණු සකස් කරලා මිනිස්සු එකතු වෙලා සම්බදාන කරලා. ලුවාතර සම්බදාන කටයුතු කළා. ඉතින් ඒ සමාදාන කටයුතු කරනකොට සෑහෙන පිරිසක් හිතලා තියෙනවා මේ මිනිස්සු මොකක් හරි යටිකෝට්ටු වැඩකට තමයි මේ වැඩේ කරන්නේ කියලා. අන්තිමට රජුරණට පවා පාවා දීලා කියනවා මේ මිනිස්සයා මේ මම් පාරන හොරෙක් විදියට. මේකට සම්බන්ධද මම දන්නේ මේක කියවනකොට මට හිතුණා ඔය මහත්මා ගාන්ධිතුමා කියපු කතාවක්. ඒකත් හරි සිද්ධ නැසුණු කතාවක්. මම ওই ඉස්සෙල්ලා දවසක ඒක මට මතකයි මම මතක් කරා මෙහිදී නෙවෙයි ඒකෙදී මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා මේ සමාජ සේවයට පෙළඹෙන කෙනෙක් කරුණු පහක් දැනගෙන යන්නේ කියලා. වෙන විදිහට කියනවා සමාජ සේවයට පෙළඹෙන කෙනා ළඟ මේ ಗುಣ පහ තිබුණ නැත්නම් තමයි තමන්ගේ සීදීනසගතා වගේ. ඒකෙදී කියනවා යම් කිසි කෙනෙක් ඊළඟාරියෙක් හරි කියනවා ළමිෂෙක් හරි වේවා. තමන්ට ප්‍රජා සේවාවක් සමාජ සේවාවක් කරන්න ඕන ලබනකොට තමයි දුක්පත් නම් තමන්ට ඒක කරන්න උදැල්ලක් නැහැ, තාච්චියක් නැහැ, කඩ බොන්න දෙන්න දෙයක් නැත්නම් ඒ පුද්ගලයා ඒකට සම්බන්ධ වෙන අය සඳහා උපකරණ ටිකක්, ඒ ටිකක්, කැම ටිකක් ඉල්ලන්න ඒ ගමේ ඉන්න ප්‍රභූවරයෙක් ගාවට යන්න ඉඩ තියෙනවා. ඊළඟ ඉල්ලීමක් කරන්න ඉඩ තියෙනවා. අපි මෙහෙම සම්දානයක් කරනවා ඔබතුමාගෙන් අපිට තාච්චි හතරක් පහක් ලැබෙන්නේ උදැල්ලක් දෙකක් ලැබෙන්න ඉනිමකක් ලැබෙනවා නම් හොඳයි. ඉතින් තරුණයා හිතාගෙන යනවලු ඒ ප්‍රභූවරයා අනිය කොච්චර දෙයක් මේ වගේ වැඩම් බල කරන්න එපාය. ඒ නිසා මෙන්න ගණින් කියලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ගාන්ධිතුම අකිනවා මේ වෙනුවට මොකද්ද වෙන්නේ? ප්‍රභූවරයා කකුල් දෙකේ මුලේ ඉඳලා උඩට බලලා මොකද ඊළඟට අඹට තියෙන වොමනාව කියලා අහනවා. ඉතින් මෙයාට සිද්ධ වෙනවලු උසාවියක් ඉදිරියට ගියා වගේ මේ Taman කරන හදනදී කැක්කුම වොමනාව ආවේ කොහොමද කියලා ප්‍රභූවරයාට පෙන්නලා දෙනවා. ඉතින් මෙයා කියනවලු මේක අමාරු වෙන තැන්වල කරන්න අපි ඉතලා කරපාන දේශී ඒක නිසා මම ඒක නෑ නෑ ඌවා කරලා කවදාකවත් හරියන්නේ නෑ මම ඊට වැඩි දේවල් කරලා තියෙනවා ඊළඟට මේ වැඩක් බලාගනි ඌව මේක ඒ මෙහෙම කරන්න පුළුවන් සමාජයක් නෙවෙයි මේක කියලා උදව්වක් ආධාරයක් ඕක වෙතත් අර ගෙනියන අදහසටවත් අනුමැතිය දෙන්නේ ඉතින් මේ වගේ දෙයකදී පශ්චාත්තාප වෙන හිතක් තියෙනවා නම් ගාන්ධිතුමා කියනවා සමාජ සේවයට යන්න එපයි යනවනම් දැනගෙන යන්නේ කියලා සමාජය කියන්නේ විසම දෙයක්. ඉතින් ඒක නිසා යම් කෙනෙක් ගාට ගිහිල්ලා ආදාරක උපකාරයක් ඉන්නොත් ඒ මනුස්සයා විවාහට වතුර ටිකක් ඉදොන්න ඇඟට උණු වතුරක් කරන්න වගේ කතා කතා කරනකොට ඒක කර ඒක දරා ගන්න බැන්න සමාජ සේවයට යටපයි. ඉතින් යම් ඒක නිසාම කියනවා ගාන්ධි තුමා සමාජ සේවයට යන 80ක් 90ක් පශ්චාත්තාප වෙලා පස්සේ. නමුත් සමහර පිරිසක් මේ වගේ දෙකකින් පස ගන්න තු ඉදිරියට වෙලා දැන් කොහෙන් හරි කමන්නේ නායට උදල්ලක් ඉල්ලගෙන තාච්චක් ඉල්ලන දෙතුන් දිනක හරි එකතු වෙලා අපිටම මේ දණ්ඩක් හැදුවයි කිය. ඉඳක් හැරුවයි කියලා. මෙහෙම කරගෙන සාර්ථක වෙනකොට ඒක වෙනුවට උදව් කළ යුතු ගමේ ප්‍රභූන් කරන්නේ මොකද්ද? මේ මනුස්සයාට විරුද්ධව කටකතා පතුරවන්න හදනකොට ওই විඳ හැදුවේ ඒ ළඟ ගෙදර කෙල්ලෙක් ඉන්නවා මොකද කෙල්ල බල බල ඉන්නවට යන්න ඕන ගමන තමයි එතන ඉඳක් ඇයි. ඒ දණ්ඩ හැදුවේ මෙන්න මේක නිසායි. එක්කෝ මෙයාට ඡන්දයෙන් ගන්න හදන්නේ කියලා එහෙම නැත්නම් මෙයාට කොයින් හරි ගැහිල්ලක් තියෙනවායි කියලා ගෙදර යනකොට ගෙදර මිනිස්සු බයින පටන් අර ගන්නවලු මේ ඔබ ගෙදර තියෙන දේ කාලා රටේ බැනුම් ගන්නවා. අපේ සල්ලි වේදන් කරලා රටේ බැනුම් ගන්නවායි කියලා මොකද ගම පුරාවට අට කතා කරන පටන් ගන්නවා. කොහෙන් එනවද කියලා හිතා ගන්න බෑ එන්නේ බලවතෙක්. ඉතින් ඒකවල සෑහෙන හිත මිලාන වෙලා වැටිලා පශ්චාත්තාප වෙන්න ඉඩ තියෙනවායි කියනවා මේ සමාජ සේවකයා ගාන්ධි සභාවක් වෙනවා මේ විදිය දන්නේ නැත්නම් මේ වගේ දන්නේ නැත්නම් බහින්න බෑ. ඉතින් සමහරු එතුම කියනවා සමහරු මේ මට්ටමත් මේ බාධා තිබුණත් කරගෙන යනවා. ඔකී කියන්නේ මෙහෙමයි ඒ විදිහට කරගෙන ගියාම අර කට කතා වෙනුවට හයියෙන් බණ හයියෙන් බණුන්ට පටන් ගන්නවා. දැන් කලාපතර ගහනවා ප්‍රසිද්ධිය බණින් පටන් ගන්නවා. ඒ ගෙදර ගෙදර මිනිස්සු යනකොට ගෙදර මිනිස්සුත් වයින් පටන් ගන්නවා. වයින් ගැන මේ දෙහියට හැපෙන වචන කතා කරනවා. එතකොට ඒ කරන මිනිස්සු විතර නෙවෙයි ගෙදර මිනිස්සු මිනිස්සුන්ත් පාරේ බහලා යන්නේ හොඳටම සහතික වෙන විදිහට ඔප්පු වෙන විදිහට මාසකී චක්ක ඝාතන වෙන විදිහට දිගින් දිගට දිගින් දිගට කතා පතරන පටන් අර ගන්නවා කියලා කියනවා මේ මනුස්සයාට හම්බ කරගෙන කණේකවත් කරගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්තිමට ඒක ගමාකාරලා යන්න වෙනවා. එහෙම නැත්නම් විවඩාතරින්. ඉතින් ඒ නිසා ගාන්ධි කුමාර කෙනෙක් යම් කෙනෙක් සමාජ ජීවිතේ බහිනකොට මේ මට්ටම දන්නේ නැත්නම් හොඳම දේ තමයි බහින්න එපයි. නමුත් එතුමා කියනවා මේ මට්ටම පැනලා යන සුළු පිරිසක් ඉන්නවා. සහයෝගය නොදුන්නට කට කතා පැතුරුවට කෙලිම දෙයට වචන කතා නොකරුවත් කෙරුවට පස්ස ගන්න තු ගියොත් ඒ මනස එක්ක රහසිගතව මරනවා එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා හිරගෙකට දානවා. නඩුවක් පටලවනවා පටලවනවා ඉන්නේ සෙල්ලම තමයි මේ මාගමානවක ඉන්න කාලේ රජුරණ්ඩ ඔට්ටුවක් කියලා ගිහිල්ලා තියෙනවා. මේ කට්ටියක් එකතු වෙලා මේ වගේ වැඩක් කරගෙන යනවා. දවල්ට එහෙම කෙරුවට රැයට මේගොල්ලෝ එකතු වෙලා වරකම් කරනවා. රජුරණ්ඩ ප්‍රතිශීශාල බයක්. ඇයි රජුරෝ ගෙන්නා මේ කට්ටිය රාජානි දඬුවම් කරන්න හදනවා. නමුත් මගමානවක ඒකෙන් බේරෙනවා. එන හතරවෙනි මට්ටමේ කෙනෙකුතුමා වුණා, ගාන්ධිතුමා වුණා පියරේ ආවුණා මණ්ඩාරනායක මහත්තයා ආවුණා ඔක්කොම වෙන්නේ. ලෝකේ කියන්නේ ඕන් තරම් නිදර්ශන කියනවා ඒ විදිහට ජීවිත කියනවා. ඊට පස්සේ ගාන්ධිතුමා කියන මරණ ඉස්සලා මේ කියලා කියනවා. යම් කෙනෙක් මේ විදියට මර දඬුවමින් බේරුණොත් ඉරේ ගිහිල්ලා ජීවිතාන්තය දක්වන්න හරි ගිලවල ආවොත් ඊට වැඩිය භයානක දෙයක් කරනවා. මරණ වඩාත් එහා ජීවිතාන්ත දක්වා හිරේ දාන්න එහා බහැන විදයක් කරනවා මේ මිනිස්යාට ස්ථාන මාන දෙන්න පටන් ගන්නවා. මෙච්චර කිව්වක පස ගන්න නැති මිනිස්සු කියලා තාන්න මාන දෙන්නට පස්සේ ගාන්ධිතුමා කියනවා මෙතෙක් කල සසනට තමන් හිටියා තාන්න මාන දෙන්න පටන් ගත්ත පස්සේ තමන්ටත් තමන් නැති වෙලා මත් වෙනවා. ඒක තමයි මනුස්සය නැති වෙන අන්තිම කෙලවර. නිසා සමාජ ජීවිතයේ අනේකන මේ පාඩම් පහ දන්නවනම් එක්ක නොයයිදී එහෙම නැත්තම් දැනගන්නවා මේ මිනිස්සු දෙක කාන්නමාන්න කියන්නේ කොනහඬ පුළුවන් තරම් කොනහලා කොනහලා කොනහලා කොනහලා කොනහලා බැරි නම් එමන්සට තෑගි දෙන්න පටන් ගන්නවා ඒ දායි මනුස්සය ඒකට මත් වුනොත් ඒක ඊයාගේ මුළු ජීවිතේම විනාශ වෙන්න පටන් ගන්නවා ඉතින් සායතුම කියලා තිබුණා මේ කර්ම පහ දන්නවනම් මේකට බහින්න නැත්තම් බහින්න නමුත් මේ ඉතිහාසයේ ජාතක කතාවලත් බෞද්ධ සාහිත්‍යයේ මේ අවස්ථා පහ පැනපු කෙනෙක් තමයි මග්ගමානන් කියන්නේ. මේ කතාව ඇත්තටම කිව්වේ ඒටි ආචාර්ය මහත්තයා මැක්සිසේ සම්මානය හම්බ වෙච්ච වෙලාව. මේ මැක්සිසේ සම්මානය හම්බ වෙච්ච වෙලාවේ එක්කෙනෙක් කියලා කියනවා මේක ඒටි ආචාර්යට නම්බුවක් නෙවෙයි මැක්සිසේ සම්මානය දෙන මිනිහට නින්දාවක්. මේ වගේ මිනිහෙකුට සම්මානයක් දෙන්න. ඒ විදියටයි අද සමාජය දුවන්නේ. ඉතින් අන්න එහෙම සමාජයක ඉඳගෙන 1 2 3 4 5 කියන පියවරල් ඔක්කොම කරගෙන සමාජ ජීවය කරපුත් මෙතන සර්වචනාංශයේ ස්වභාවික මරණයක් සර්වචනාංශයේ ජීවුන. අවුරුදු 80 ගිහිල්ලා වයසෙන් මැරුණා. ඉතින් උන්වහන්සේ දැනගෙන හිටියා මේ සමාජය කියන්නේ කොහොම දෙයක්ද? අන්තරා විසම දෙයක්ද? නමුත් ඒ ජීවිත අප්‍රමාදයේ රැක නිසා නැත්නම් සර්වචනාංශයේ අප්‍රමාදයේ රැකපු නිසා අප්‍රමාදයේ විසින් සර්වචනාංශය රැකෙනවා. මගමානවකයක් අප්‍රමාදීව මේ කටයුතු කෙරුවා විතරක් නෙවෙයි අප්‍රමාද ධර්මයේ අදහපු නිසා අප්‍රමාදයෙන් තමන් අරසයි. ඉතින් මේක තමයි ਸਰවඥාන්සේ දේශනා කරන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. යම් කිසි කෙනෙක් ධර්මයේ අරස කරනවා නම් ඒ ධර්මයේ විසින් ඒ පුද්ගලයා අරස කරනවා. හැබැයි මේක නිකන් පොට දාංශකට වෙන එකක් නෙවෙයි. මේක හරියට එකට එක සම්බන්ධතාවයක් තියෙන්නේ. යම් කිසි කෙනෙක් සීල ධර්මයේ අරස කරනවා නම් යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවට වැටෙනවා නම් යම් කිසි කෙනෙක් සීල සමා සීල ශාසනය රකින්නවා නම් ඒ පුද්ගලයා සීලයෙන් අර සීල ධර්මයෙන් ආරක්ෂා වෙනවා මිසක් සීල ධර්මයේ ඉක්මොලගේ සමාධි ධර්මයේ ආරක්ෂාවක් ලැබෙන්නේ ප්‍රඥා ධර්ම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සීලය රැක්කොත් යම් කිසි කෙනෙක් අප්‍රමාදීව ඒ කෙනාට සීල ධර්මයේ රැකීම නිසා ධර්මයේ සීල මට්ටම ආරක්ෂාවක් ලැබෙනවා. මේ ධර්මයේ ලැබෙන සීල මට්ටමේ ආරසාව ගවතනසේ විස්තර කරන්නේ සීලේ නොරකින්න කෙනා අත් අනුවාද බයට යට වෙනවා. සීලයක් නැතුව ගත කරන මිනිසයා වයසට යනකොට ලෙඩ වෙනකොට මේ මරණ කිට් වෙනකොට අනේ මගේ ජීවිතේ මං කරගත්ත තකදීරුකමක් කියලා පශ්චාත්තාප. මේකට කියන්නේ ආත්මය තමයි දෙස් දෙන ගතිය කියලා. අත්තානුවාද බය. සීලය රකින්න කෙනාට අත්තානුවාද බයක් එන්නේ. දුස්සීලව ඉඳලා හරි කමන්නේ සිල්වත් වෙච්ච කෙනාට අඟුලිමාල වගේ හරි කමන්නේ ඡණ්ඩාසෝකර වගේ ඉඳලා කමන්නේ ආපහු සීල පැත්තකට පාත්වොත් එමසක පැහැදිලිව තේරෙන පටන් ගන්නවා මේ සීලය දුෂ්චර්ය අයින් කරපු නිසා Tamanට ඇතිලා තියෙන ජීවිතයට ඇතිලා තියෙන තෙද අත්තානුවාද බයක් සීලේ නැති කෙනාට අත්තානුවාද බය විතර නෙවෙයි පරානුවාද බයක් තියෙනවා අනුන් දොස් කියන හැදිච්ච gedara නැහැදිච්ච කයි කියලා බය සීලේක පිහිටිය පරානුවාද බයයි නිසා මේ මනසට සමාජයට ඉදිරියට යන්න පුළුවන් ඇකිලීමකින් තොරව. සභාවකට කතා කරන්න පුළුවන් ප්‍රතිබල වික්ත සහිතව. ඒ මොකද එයා දන්නා තමයි සීලිය තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවක පිළිපදියා නම් යාට බ්‍රහ්ම මණ්ඩලයක් වේවා, දේව මණ්ඩලයක් වේවා, ශාස්ත්‍රීය මණ්ඩලයක් වේවා, බ්‍රාහ්මණ මණ්ඩලයක් වේවා, ශ්‍රමණ මණ්ඩලයක් වේවා නොපැකිල ඉදිරිපත් කරලා කතා කරන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවා කියන්නේ. ඒ මොකද පරාණවාද බයකින් එයා පෙලෙන්නේ නෑ. තුන්වෙනි එක තමයි දණ්ඩ බය. අපි සිල්පද කැඩුවොත් යම් තැනකදී කොච්චර හැංගිලා කරත් රටේ තියෙන නීතියට අහුවෙලා ඉනේ විලංගේ ළඟින්. අහු නොවුනත් බයෙන් ජීවත් වෙනවා. නෝ සීලයක රකින්න කරන දන්නවා හිලේ විලංගොට යෙදුනත් මම නිර්දෝෂී. ඒ නිසා යාට කවදාකවත් දණ්ඩ බයක් නැහැ. මේ කොච්චර කිඹේරවත් ජීවිතේ මරණයෙන් පස්සේ දුක්ගති බයටපත් වෙලා ඔළුව පල්ලයට කඳ උඩට තියාගෙන හෙල පල්ලෙකින් වැටෙනවා වගේ අපාගත වෙනවා. සීලවන්තයාට ඒ බය නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් සීල ශික්ෂාව රකින්නවා නම් අද වචනේ කියනනම් අසහනෙ නැතුව. මානසික ආතතිය නැති වෙන. අද මුළු ලෝකෙට වෙලා තියෙන දේ පොඩ්ඩක් බලන්න ඒ මිනිසුන්ගේ ආර්ථික වශයෙන් හරිම සමෘද්ධ ගතියක් පේන්නේ. දේශපාලන ඉතිහාසත් ලැබිලා තියෙනවා. හරිම මහලුක සමාජ සේවාවලුත් කරන නමුත් හැම එකාම ඉන්නේ අසහනයි. සමහර මට්ටමකදී මානසික රෝග මට්ටමට 10 ඉක්මවල සමාජය. විශක් වෙන බටහිර ලෝකෙ වගේ දිනු සමාජවල වැඩියෙන්ම වර්ධනය වෙන්නේ පිස්සංකතු වල තියෙන ඇඳවල ගන්න. ඉන්දියන් ඉස්පිරිතාල ලොක් කරනවා උම්මත්තකාගාර ලොක් කරන විතරයි උන්දලා කරන්නේ. මේ සීල ශික්ෂාව තියෙන කිසිම තැනක මේ මොනම දෙයක්වත් දෙන්නේ නැහැ අපි දරුවන්ට දෙන්න තියෙන දෑවැද්දක් විදියට කළ යුත්තේ කිරීම විතරක් වෙනට උගන්වන්න ඕනේ නොකළ යුත්තේ නොකිරීම කරගන්න ඕනේ ඒකත් මේ අපමාදේන මගවා දීවානං සෙට්ඨ සංගතෝ කියන විදිහට දිව්‍යයන් අතර ශ්‍රේෂ්ඨත්වයට යන්න පුළුවන් මේ අප්‍රමාදී කියන එක අපි දාහණිය අප්‍රමාදී සීලිය අප්‍රමාදී විතර දරගන්න. එතකොට අපි සීල ශික්ෂාව රැක්කොත් මේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන බය නැතිවීමෙන් Tamanට නිර්භය ජීවිත කරගන්න. ඒ මට්ටමින් එහාට ගිහිල්ලා සීලවන්තයෙකුට පමණක් කළාගේ දේ තමයි සමාධි ශික්ෂාව. සමාධි ශික්ෂා කියන්නේ මේ නිවන ධර්ම ටික යටපත් කරලා ධානාංග ටිකක් ඇති කරගන්න. ඉතින් යම් කිසි කෙනෙක්ගේ නිවන ධර්ම යටපත් කරලා ධාන අංග උපචාර සමාධි මට්ටමට හෝ ඇති කළොත් එතන අර්පණ සමාධි මට්ටමට ඇති කළොත් ඒ මනස තේරුම් ගන්නා මුළු ලෝකෙම හම්බ කරපු වස්තු වලින් ලැබෙන නිරාමිස ආමිෂ සුඛේ කොච්චරද ඊට වැඩියත් වැඩි නිරාමිෂ සුඛේ. ආමිෂයෙන් කොච්චර ලබුණත් නොලැබෙන පුදුමාකාර නිරාමිෂ සුඛයක් තියෙනවා. ඒ සමාධි සුඛය ඒ නිසා ආමිෂ සුඛේ පමණක් යදී ගත කරන මේ ලෝකායත විසේ යදී ගත කරන මිනිස්සයෝ ਸਰවචනාංශ කියන්නේ එකස් පොට්ටියෝ. එකහක් විතරක් පේන මිනිසුන් දලට ගැඹුරු පේනවා. ගැඹුරු වෙන්න ඇත්ත එකම පේන්නේ. මේ දෙවෙනි ඇහ තමයි මේ ධ්‍යාන සුඛය. ඉතින් යම් කෙනෙක් ඒක සඳහා සමත විද සමත භාවනා කරනවා නම් යම් වෙලාවක සමත කර්මස්ථානයේ සමත සමත නිමිති උපාදක්ඛානේ ඒකත්තං කියන විදිහට ඒකාග්‍ර වුණොත් ඒ පුදුලා මේ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප වලින් වෙන් වෙච්ච ඇහ කන දිවනාසය කය මන කියන ඉන්ද්‍රයන්ගෙන් වෙන් වෙච්ච ඊටාංශ සුඛයකට ඒ සුඛයේදී ලැබෙන මේ නිර්ාමේශ සැපය මොකේකටවත් තරකම් කරන්න බෑ. අර ඇමරිකාවේ බණ කියනකොට ඒ මිනිස්සු කියනවා ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ કોઈ මිනිහා કોઈ බිස්නස් එකක් කරුවත් ටැක්ස් කරනවා. තාම නැත්නම් ටැක්ස් එක ධ්‍යාන වලට විතරයි. හැබැයි මේකත් ටික දවසකින් ගහයි කියලා. මොකද දැන් ඒ දැලේ ලාගෙන යනවා. කොයි කොයි භාවනා මධ්‍යස්ථාන සමත කරනවා විපස්සනා කරනවාද කීයක් ගන්න ඕනේද සුමානයක් කිව්වොත් කොච්චර ටක් කරන්න ඕනද කියලා හිතාන දෙනකොට පළවෙනි ධ්‍යාන මෙච්චරයි දෙවෙනි ධ්‍යාන මෙච්චර කියලා ඒකත් දාන්න ඉඩ තියෙනවා බිස්නස් පොසිෂන් එකක් ඇමරිකාවේ තියෙන ඇමරිකාවේ තරම් ටැක්ස් කරනවා නමුත් හිතාගන්න මේ ධ්‍යාන සුඛයට විතරක් කාටවත් ටැක්ස් කරනවා ඒ තමයි Taman හම්බෙන අරසාව ඒක සීල ශික්ෂාවෙන් ලැබෙනවා ඒකට මේ අප්‍රමාදය සමාධි ශික්ෂා මට්ටමන දිනු කළොත් සමාධි ශාසනය මට්ටම දිනු කළොත් ඒ පුද්ගලයා විතරක් මිනිස්සෙක් විසින් ලැබිය හැකි මිනිස්සෙගේ පමණ ලැබගත හැකි මේ සපයට සම්මාදම් ඉතින් ඒ මිනිස්සුන්ට විතරයි කියන ලෝකයේ සිද්ධියක විනිශ්චයක් හරියට කරන්න බෑ අනිත ඔක්කොම අනිවාර්යයෙන්ම අංශභාගයි පැත්තයි දැකලා තියෙන්නේ ඒක නිසා යම් කෙනෙක්ගේ සමාධි ශික්ෂා මට්ටමට අප්‍රමාදී දිනු කරාන ඒ පුද්ගලයා ආධ්‍යාත්මික පුද්ගලයෙක් ආගමික පුද්ගලයෙක් සදාචාරාත්මකව අන්තිම ශිෂ්ට මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් මේ ਸਰුවත්යන් වහන්සේ විසින් අප්‍රමාදයේ වරණගෙනකොට උන්වහන්සේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ශ්‍රේෂ්ඨ කළ කතා කරන්නේ උන්වහන්සේ විසින් ලෝකෙට දීපු දායදේ තමයි මේ ප්‍රඥා ශික්ෂා. මේ විපස්සනා මට්ටමට අප්‍රමාදී වීම. ඒක දැනට අවුරුදු 40කට ඉස්සෙල්ලා මොනම දෙයක්වත් ලෝකෙ තිබුණ නැති මට්ටමට සම්පූර්ණයෙන්ම නටබුන් වෙලා තිබුණා. මේ බුද්ධ ජාතියෙන් පස්සේ දැන් ආයශරයක් ඉතාම සුළු පිළිසක් මේ විපස්සනා අප්‍රමාදී කියන මොකද්ද කියන එක තමනොත් බහගෙන අර සීල ශික්ෂා සමාධි ශික්ෂා හරහා දැන් පුරුදු කරන්න පටන් ගන්න තියෙනවා එතකොට සීල ශික්ෂා සමාධි ශික්ෂාට වැඩියෙන් සීල අප්‍රමාදයට සමාධි අප්‍රමාදයට වැඩියෙන් මේ ප්‍රඥා අප්‍රමාදයෙන් ලැබෙන ප්‍රතිඵල අති ශ්‍රේෂ්ඨයි උත්කෘෂ්ඨයි. එතකොට හම්බ වෙන්නේ මේ මග්ග භානවකට හම්බුනා වගේ සක්‍ර සම්පත්තිය නෙවෙයි ආර්ය භාවය. සක්‍ර ස්වර්ග සම්පත්තිය නෙවෙයි මාර්ග සම්පත්තිය ලබා ගන්න. ඉතින් මේ ඒ අප්‍රමාදය නැත්නම් මේ විපස්සනාදී ලැබෙන අප්‍රමාදය තමයි තමන් අර සීලයක පිළිතලා සමාධියෙන් හිත යම් ප්‍රමාණයකට කීකරු කරගෙන නීවර ධර්ම යටපත් කරගෙන ඊට යටමත්කමේ කියන මේ අනුශේ ධර්ම පිළිබඳ සුවිශේෂී සංවේදීතාවයකින් ඒ පුද්ගලයා හිතලා කරන සියල්ලම කීකරු කරනවා චේතනා වශයෙන්, අදිෂ්ඨාන වශයෙන්, අභිනිවේෂ වශයෙන් යමක් කෙරෙනවද කරනවද Taman මේ සියල්ල ශික්ෂාවක නාමයෙන් අතර කරලා බලන්න. හොඳට පටල වාඩි වෙලා මොනම දෙයක්වත් නොකර දේවල් වෙන්න ඇරලා ලොකු ආරසාවකද සීලක ඉඳගෙන සක්මණ පරියන්කයක ඉඳගෙන සම්පූර්ණ හිතට එන්න තියෙන දේවල් වෙන්න ඇරලා ඒකට එළඹ සිට සී ඇති කරනවා යථාභූත ඥාන දර්ශනය වශයෙන් ඇති හැටිය දැක ගැනීම. මේක හරි අමාරුයි. ඒ මොකද හේතුව අපේ ජීවිතේ පුරාවට අනුන්ගේ දේවල් වලට තමන්ගේ දේවල් වලට ඇඟිලි ගහලා පුරුදු කරලා තියෙනවා. නිසා දෙයක් යන කාට යන්න අපිට දීලා පුරුදු නැහැ. අපි යන්නේ ඉතල සතුම් හදනවා. මේක මෙහෙම වෙන්න ඕනේ කියලා විය යුත්තක් ගැන කල්පනා කරනවා. වෙච්ච දේ විවේචනය කරලා සකස් කරන්න හදනවා මේ නිසා අපට කවදාකවත් ස්වභාව සිද්ධියක් දිහා බලලා බැලීම බැලීම මට්ටමින් නැත කරන්න තේරෙන්නේ නැහැ. ස්වභාව සිද්ධියක් දිහා අහලා ඇහිම ඇහිම මට්ටමින් නැත කරන්න අපට තේරෙන්නේ නැහැ. ස්වභාව සංසිද්ධියක් ගන්ධ රස පහස විඳලා ගන්ධ රස පහස විශේෂයි නැත කරන්න අපිට දන්නේ. ස්වභාව සංසිද්ධියක් පිළිබඳව මනස යොදලා එතනින් ඒක මනසට ආප මට්ටමින් නැත කරන්න ගන්න. දැකපු හැම දේවලම සංසන්දනය කරන්න හදනවා. අහන හැම දෙයක්ම අනිත් දේවල් එක්ක සංසන්දනය කරන්න හදනවා. මුතය වශයෙන් ලැබෙන ගන්ධ රස පහස සියල්ලක්ම සංසන්දනය කරනවා. හිතේන දේවල් සංසන්දනය කරනවා සංසන්දනය කරනවා කියන්නේ අනනවා. Tamange තියෙන කෙලෙස් ඒකට දාලා ආශව ධර්ම දාලා අනුශේ ධර්ම දාලා අර දොවාගත්ත කිරිකට ගොම ටිකක් දැම්මා වගේ නැත්නම් ගොම භාජනයෙන් කිරි දෙවුවා වගේ කවදාකවත් දෙයක් දැකලා දැකියු මට්ටමින් ඇසු මට්ටමින් විඳපු මට්ටමින් හිතට ආපු මට්ටමින් නැත කරන්න බෑ ඒක නිසා මේ අප්‍රමාදයේ විපස්සනා මට්ටමින් නැත්නම් ප්‍රඥා මට්ටමින් ශික්ෂා කරනකොට ਸਰවඥාචි උදාහරණයක් දීලා තියෙන්නේ ඔබ යමක් දැක්කහම පොට්ටේ එක්කතු හිටපන්. චක්කු මාස යත අන්දෝ. සෝතවා බදිරෝ යත. මුදුවට කන් ඇහුනට නැවුනා වගේ ඉන්න ශික්ෂණයක් තියෙනවා. අත අත්ෝ සමුප්පන්නෝ මතේ සයේත මත සායිත. බලවා දුබ්බලෝරිය. තමන්ට යමකට ගහන්න බනින්න නැත්නම් ප්‍රතික්‍රියා කරන්න යන්නේ පැති හයිය තිබුණට අයිය ඇති නැති කෙනෙක් වගේ කොන්ද කැඩිච්ච මිනිහෙක් වගේ යමකමක් කරගන්න බැරි කෙනෙක් වගේ කය හික්මලා ගන්න. ප්‍රඥාව තිබුණාට මේ මනුස්සයා කියන්නේ බොරුවක්. මේ මනුස්සයා කරන්නේ බොරුක වැඩක්. මේ මනුස්සයා කරන්නේ නිකරුවෙක් කියලා ඒක පිළිබඳව තමන්ගේ කිසිම ඥානයක් නොවේදා. මේ මනුස්සයාගේ මට තමන්ට පිටපමේන මට්ටමේ නැත කරා. අන්තිමට බැලන මලමිණියක් වගේ සමක් නොකරන නැත කිව්වා. ඉතින් මේක විශේෂයෙන්ම තරුණ පිරිසට කොමඩක්වත් ගැලපෙන්නේ මේ මගමානව කතාවේ අපමාදේන මගවා කියන එක මේ සක්‍රදේවෙන්දට සම්බන්ධ වෙන්නේ සක්‍රපත්තට යන මට්ටමේදී නෙවෙයි සක්‍රතත්තට පත් වුණාට පස්සේ බුදුජානකසේ බණ කියලා මේ සක්‍රියාව සෝවන් කරනවා. එතෙදී ආ ප්‍රඥා ශික්ෂාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට කරන්නේ මේ ක්‍රියා වෙන ක්‍රියා වෙන්න ඇරලා Taman එකට ප්‍රතික්‍රියා නොකර නොකිපි ඉතින් නතර වෙන්න තියෙන හැකියාව බලන්න. අපි ගොඩේ භාෂාවේ මේ මේ විපස්සනාව කියලා දෙන හැටි. නමුත් අපි ශාසනයේ සඳහන් වෙලා තියෙන භාවනා භාෂාවෙන් කියනවා නම් පස්සම්බයං කාය සංකාරං අස්සසීසාමීති සික්ඛති කියලා අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි චතුස්කයේ අන්තිමේට සඳහන් කරලා තියෙනවා සමහරත්තු කියුවත් දන්නවා ඇති මේ කාය සංස්කාරයන් සංසිද්ධෝමි සංසිද්ධෝමි ඉක්මෙන්නේ. ඒ කියන්නේ මේ හුස්ම ආයාසෙන් ගන්න නැතුව ස්වභාව සිද්ධි හුස්ම දිහා බලන ඉඳලා ඒ හුස්ම බණ භාවනා කර ධානා පරිසති භාවනා කරදී මම මේ හුස්ම ගැන ආනාපාන සතිය දෙනකොට මට සද්දයක් ඇහුණා කියලා කීඳි ගන්න නැතුව මට කායට වේදනාවක් ආවයි කියලා වේදනාවට වෛර කරන්නේ නැතුව මට හිතවිලි හිතට නැග්ගා කියලා වෛර කරන්නේ නැතුව ඒ සත්‍ය මම කරපු එකක් නෙවෙයි මා කරා පැමිණිච්ච දෙයක් නේ. ඒකෙන් මම අකුසල් කරගන්න ඕනේ නැහැ. ඒකෙන් අකුසලයක් වෙන්නේ නැහැ මම ඒකත් එක්ක හැප්පුණේ නැත්තම්. වේදනාවත් මම ඉල්ලලා කරපුවත් එකක් නෙවෙයි චේතනාපූර්වක අපිකක් නෙවෙයි. ආපු වේදනාවට මම ගැටෙන්න යන නරකයි වේදනාව වේදනාව වශයෙන් බලනවා. ඒක මේ ආනාපාන විරුද්ධවාද එකක් කියලා ගණන් ගන්න නරකයි. ඒ වගේම හිතවිල්ලක් ආපෙලාදී මේ හිතවිල්ල හිතලා ගත් එකක් නෙවෙයි ඒක අහම්බෙන් ආපු ආගන්තුකේ මේ හිතවිල්ල භවනට බාධායි කියලා හිතවිල්ලට වෛර කරන්නේ නැතුව මේ ශබ්ද වේදනා අතරපාරේ වහරහා ආනාපානේ බලන්න තරම් හිත සංසිඳව ගත්තොත් මේ හුස්ම එන්නේ එන්නේ එන්නේ සංසිඳන. එහෙම සංසිඳියාවක් Taman අත්දකින්නවනම් එහෙම සංසිඳීම පිණිස විතර දිකට කටයුතු කරන යනකොට ඒ යෝගාවචරගේ හිත ඇතුළට නැමීම නිසා අන්තරාවර්තනයක් සිදුවෙන නිසා ඒ සංසිඳීමත් එක්ක කායේ සියල්ලම සිද්ධ වෙන දේවල් වශයෙන් අත්දක ගන්න පුළුවන් චිත්තක්ෂණයක්. සියල්ල සිදුවෙන දේ පමණයි මමෙක් වශයෙන් කරන දෙයක් නෑ. චේතනාවක් නෑ, අදිෂ්ඨානයක් නෑ. මෙහෙවීමක් නෑ. සකස් කිරීමක් නෑ. අසංස්කාරිකව සිදුවෙන ක්‍රියාවලියක් පේන්න පටන් ගන්නවා. ස්වභාව සිද්ධි සිද්ධියක් පේන්න පටන් ගන්නවා. මෙන්න මේ ස්වභාව සිද්ධි සිද්ධිය දක්වාම සංසිඳලා සංසිඳලා ගිහිල්ලා මෙතනදී ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව සැකයක් ඇති කර ගන්න නැතුව මේ ස්වභාව සිද්ධියට 100ක් ඉඩ දීලා මට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් මම නැති සක්කාය දිට්ඨිය ඉන්න ඉඩක් නැතුව මේම දෙයක් ඇති කරගත්තේ මම මාන්නක්කාරයි කියලා කියා ගන්න මාන්නයකට ඉන්න ඉඩක් නැතුව මේ දේ ඇති කරගත්තේ මේ தත්ත්වය පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙන්නත් ඉඩක් නැතුව එචා හොඳටම ආනාපාන සංසිඳිලා සංසිඳිච්ච ආනාපානයේ ගොරෝසු ආනාපානට වැඩිය හොඳයි. ඒක ස්වභාව සිද්ධයි. මම හොඳට ඒක දන්නා මම අප්‍රමාදයි. මම සතිමත්. මේක මෙහෙමම කියන්නේ බලන ඉනවනම් අන්නායෙන්නෙත් නැහැ, දෘෂ්ටියෙන්නෙත් නැහැ, මානෙත් නැහැ. එමන්ත ලෝභ දෝෂ මොහ නැහැ. මේක තමයි සංසාර ඉස්සල්ලාම වතාවට හිට කෙලෙසයන්ගෙන් දුර වෙච්ච අවස්ථාව. හැබැයි මේ කායික මට්ටමක් මේ කතා කරන්නේ. ආයේ සංසිඳීමක් පමණයි. මෙන්න මේක විපස්සනා ජීවිතයේදී විපස්සනා අප්‍රමාදී ඉතාමත්ම වැදගත් කඩයිමක් වඩපත්. මෙතෙන්ද අනකොට ඒකට බාධා කරන්නේ නැතුව ඒක අත්දකලා පුළුවන් තරම් ඒකට හිත හොරු කරගන්න එක පුළුවන් තරම් හිත ඒක සිද්ධි කරගන්න එක මෙතෙක් ජීවිතයක කරපු සෑම ශිල්පයකට වැඩිය වෙනස්. සෑම ශිල්පයකදීම අපි කරන ප්‍රතික්‍රියා කරනවා. මෙතනදී කරන්නේ ප්‍රතිචාරයක් පමණයි ප්‍රතික්‍රියා නොකර විතරයි. ඒ නිසා කවදා හෝ යම් කිසි කෙනෙකුට මේ ස්වභාව සිද්ධි ආනාපානෙදී බලලා ඒකත් යෙවෙන්න පුළුවන් තරම් සංසිඳෙන්න පුළුවන් තරම් සූක්ෂම වෙන්න පුළුවන් තරම් වෙන්න ඇරලා ඒකට පෑදීතියට ගොරදී එකතු කරන්නේ නැතුව අනාකූල මේ ගලන ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව බලානින්න පුළුවන් නම් අපි මේ තමන් තමන් ජයගත්තා කියන එකේ 133ක් තියෙනවා කියලා හිතා ගන්නවා 133 ලැබෙන්නේ ශිල්ප දක්වලා නෙවෙයි. සකස් කරලා නෙවෙයි. නිර්මාණය කරලා නෙවෙයි. ප්‍රගතිශීලී විලා නෙවෙයි. යමක් නොකර සිටීම. විපස්සනාදි ඉස්සලාම දාට කය සම්බන්ධව මේ යමක් නොකර සිටීමෙන් පුදුමාකාර පිරිච්ච ගතියක් පුදුමාකාර සම්පත්‍ති කරගතියක් පුදුමාකාර සන්තුෂ්ටි කරගතියක් ගන්න පුළුවන් කියලා දැනගත්ත දවසේ අපි සංසාරේ පුරාවට මොකද කරේ? සංසාර පුරාට නිර්මාණ කරා. සංසාර පුරාට දේවල් සකස් කරා. සංසාර පුරාට එන දේවල් වලට ප්‍රතික්‍රියා කරා. දැන් සර්වඥාන්සේ අපිට උගන්වන්න හදන අප්‍රමාදය කාය සංස්කාර සංසිඳියා බල එකක් ජයසිරි මංගලම් කියලා එක සංසිඳින්න ඇරලා ඒක අවුල් නොකර ඒක නිර්මාණ නොකර ඒක ප්‍රතිසංස්කරණය නොකර අසංස්කාරිකව සිදුවෙන අචේතනිකව සිදුවෙන එහෙම නැත්නම් ඉබේ සිදුවෙන මේ වැඩේ දිහා සම්පූර්ණ අවදි බවකින් සම්පූර්ණ අප්‍රමාදී බවකින් සම්පූර්ණ සමීප බවකින් සම්පූර්ණ එළඹ සිටි ගතියකින් බලන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයට ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ අංග චිත්තක්ෂණයකම අපි කරන ප්‍රතික්‍රියා කිරීම පමණයි ඒක manussත්වයේදී තුච්ච තත්ත්වයක්. මනුෂ්‍යකම පිපෙන්නේ මනුෂ්‍යකම ජීවත් වෙන්නේ සම්පූර්ණ සිද්ධිය තමන් අවදි වෙලා ඒකට ප්‍රතික්‍රියා නොකර චේතනා පහළ නොකර මේක සකස් කරන්න යන්නේ නැතුව මේක නිර්මාණශීලී වෙන්නේ නැතුව මේක තවත් ප්‍රගතියක් වනතු මේ මදිද මේකත් පිළිලා නේද මේකත් සන්තුෂ්ටි කර නේද කියලා ඒ වෙලාවදී ඇති මේ පිළිච්ච தත්ත්වය අවබෝධ කරගන්නව නම් ඒ පුද්ගලයන් එහාට තියෙන අපි බටේර මානසික විද්‍යාවට කියනවා නම් යටිහිත දැකීමේ සුදුසුකම් ලබන. මේ ටික කරන්න මේ අපි දන්න උඩු හිත එහෙම නැත්නම් මේ අපේ ප්‍රකාශිත හිත වැහෙට කීකරු වෙනවා. අපි කීකරු කරන්නේ කය සම්බන්ධ කරගෙන. නමුත් කයේ මේ කියන කායපස් සම්බන්ධය කරගත්තට පස්සේ චිත්ත සංස්කාර චිත්ත සංස්කාර තේරෙන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් චිත්ත සංස්කාර සංසිඳවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ යම් දවසක යෝගාවචරය මේ ස්වභාව සිද්ධියට වෙන්න ඇරලා මේක හුදු වේදනාවක් සහ සංඥාවක් පමණයි. මේකේ තියෙන්නේ මනෝපුබ්බංගමෝ මනෝශේෂ්ඨෝ මනෝමය දෙයක් පමණයි. මේ රූප ලෝකයේ කියන එක හුදුම හුදු මායාවක් විතරයි කියන එක අඩු ගානේ පිළිගන්න මේ ධම්මපදේ පටන් ගන්නකොට තියෙන ගාතාව තියෙන්නේ මනෝපුප්පංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමියා මනසාචේ පසන්නේන භාසිතීවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායවන පයිනිකේ අන්නේ වගේ ඉස්සල්ලාම වතාවට මේ පුදුරට තේරෙන පටන් ගන්නවා අපි අපේ ගියේ මනෝ ලෝකේ තමයි ජීවත් වෙන්නේ ඒකට මේ රූප අපි දඩමීම කරගන්නේ ඒ රූප අපි හිතුමනාපයක් මේ රූප ටික යන වෙලාවක අපි සංසිඳුවා ගත්තා භාවනාවේදී අසම්බයං කාය සංකාරං කියලා අපේ හිත සම්පූර්ණ අවධියක් ඇති වෙනවා චිත්ත සංස්කාර වලට චිත්ත සංස්කාර කියලා කියන්නේ මේ වේදනා සංඥා දෙක ඊදාට තේරුම් පටන් ගන්නවා අපි මේ සම්පූර්ණ සංඥා ලෝකෙක ගිලීගෙන අපේම හීන ලෝකෙ ගත කරනවා. ඒ වුණත් ඒ සංඥා ලෝකෙට හෝ ඒ වේදනා ලෝකෙට හෝ ප්‍රතික්‍රියා නොකර ඒ ඇති වෙන වේදනා, ඒ ඇති වෙන සංඥා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියන. බැඳුවේ නැති කිසි කෙනෙකුට මේ හේතුඵල ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒවා ඉන්නේ හේතුඵල ධර්මයක් අනුවයි. ඒ හේතුඵල ධර්මයේ තමන් ਸਰබලධාරී දිවි කෙනෙකුත් නෙවෙයි. තමන් තියෙන නිරීක්ෂණ තත්වයක් විතරයි. ඒ හේතුවක් නිසා පහළ වෙන ඵලයක් මිස මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය නොකර ඉන්නනම් සර්වඥාන්සේ ඒ භාවනාවේ වේදනානුපස්සන චිත්තානුපස්සනාවේදී ප්‍රධාන වශයෙන් හසුරවන්නේ කියන්නේ සංස්කාරය. තමන් වෙත පැමිණි දේවල් සකස් කිරීමේ පාහර ගතිය නතර කරන්නේ. නැහැදිච්ච ගම නතර කරන්නේ. නැති වෙන ඒකේ තියෙන නොහැදියා ගතිය අසංවර ගතිය නැති කරන්න කියනවා මේක දිහා ඇත්තත්තේ නමුත් අන්දේක්ෂේ බලන්න. කන් ඇත්තේ නමුත් බීරකුසේ බලන්න. දැනීම ඇත්තේ නමුත් දැනීමක් නැති අන්තභාග කෙනෙක් බලා ඉන්නවා බලන්න. ඥානෙ ඇත්තේ නමුත් මොඩේ කුසේ බලන්න. ආනියෙන් බලන්නකොට තමයි මේ අප්‍රමාදී උත්කෘෂ්ඨම කෙලවර මේ මනසේ මේ මනස කියනකෙන් මම අදහස් කරන මේ චපල වූ ෂට වූ මායාකාරී වූ හිතේ සෙල්ලංකාරකම් කරගන්න. ඒ වුණත් කවදා හරි කාට හරි පුළුවන් නම් මේ කයේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳි බලලා ඒකට අලුතින් යමක් නොකර බලාන ඉඳ එදාට තේරෙයි අපි මේ සචේතනිකව වැඩ කොච්චර නතර කරත් පුදුමාකාර අචේතනික පෙරහැරක් යට යනවා. පුදුමාකාර අවිඥානික වැඩ පිළිවෙලක් යට යනවා. මේ අචේතනිකව මේ අවිඥානිකව මේ ස්වභාව සිද්ධියෙන් වෙන සිද්ධිය සහ තමන් චේතනාපූර්වකව සවිඥානිකව කරන දේ අතර තියෙන දෙක වෙන් කරගන්න බැරි නිසා අපිට මේ පටලවිල වෙලා මේ දේ මම කළාද මේ නැත්නම් මේ දේ වුණාද අපි දවස පුරාම මේ සිත් පීඩා ගන්න බොහෝ දේවල් හිතලා කරපු දේවල් නෙවෙයි වෙච්ච දේ නමුත් අපි ළඟ සතිය නැති නිසා වෙච්ච දේ මං කෙරුවා කියලා හිතාන පුදුමාකාර චිත්ත පීඩාවක මිනිස්සයා ප්‍රත්‍යඥය ගත කරනවා අප්‍රමාද කෙනා දන්නවා මේක හිතලා කරපු දෙයක් මේක වෙච්ච දෙයක් එච්චර දුරට කියලා කියනවනම් ආනාපානය කරන්න ගියාට පස්සේ සමහරෙකුට විශ්වාස නැහැ මම හුස්ම ගන්නවද මට ගැනෙනවද කියලා මේ අවුරුදු ගණන් කල්ප ගණන් ගත්ත හුස්ම ආනාපානය කරන්න ගියාට පස්සේ සැකයක් පහරන මම හුස්ම ගන්නවද නැත්නම් ස්වභාවයෙන් හුස්ම වැටෙනවද? ඒ තරමටම මේ ස්වයන් සිද්ධ සිද්ධියට ඇඟිලි ගහන එක තමයි සංස්කාර කියලා කියන්නේ. ඉතින් කොච්චර පුහුණු කරන්න වෙයිද? මම භාවනා කරනකොට මට මම හිතනවද මට හිතෙනවද කියලා බලන්න. එනතම මේ රූපේ මම බලනවද නැත්නම් මට පෙනෙනවද කියලා බලන්න. මේ සද්දේ මම අහනවද නැත්නම් මට ඇහෙනවද කියලා බලන්න. මම මේ වේදනාව විඳිනවද නැත්නම් වේදනාව මම අහම්බෙන් වෙනවද කියලා. මේ දෙක වෙන් කරගන්න බැරි නම් කිහෙල් ගෙඩියක පොත් ඇරලා මදේ කාලා පොත් විසි කරනවා වගේ. ඊයේ ධර්මයෙන් දන්නේ නැතුව නෙල්ලත් එක පොත්ත කාපු කිහෙල් ගෙඩිය කාපු යන වෙච්ච දේ තමයි සිද්ධ වෙන්නේ. නිසා දවසක් තිස්සේ අපි මේ විඳවන අපි පශ්චාත්තාප වෙන අපි මේ වැරදුනායි කියලා හිතා ගන්න දේවල් වල කොච්චරක් අචේතනිකද කොච්චර සචේතනිකද කියන එක දන්නේ නැත්නම් ඒ මනුස්සයා කොච්චර දෝ පශ්චාත්තාප වෙනවා නොකල වරදට. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා නෑ නෑ නෑ මම මේක මායයෙන් වුණා කියලා කරදර වෙන ඒ වගේ දේවල්ට බුදුචානන්සේ මැදිහත් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ ඒ වෙනුවට කියන අප්‍රමාදේ පුරුදු කරන්න කියලා දාන මට්ටමේ, සීල මට්ටමේ, සමාධි මට්ටමේ, ප්‍රඥා මට්ටමේ තමයි නියම වැඩේට බයි. මම කොච්චරක් චේතනාපූර්වකව, කොච්චර සසංකාරිකව, කොච්චර සවිඥානිකවද අපේ ජීවිතය ගත වෙන්නේ. එහෙම නැත්නම් කාගේ දෝ න්‍යාය පත්‍රයක දුවන ජීවිතයක්ද තියෙන්නේ. මේ කාගේදෝ න්‍යායපත්‍යෙන් දුවනවා කියන එක තමයි මේ මේ අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි කොච්චර සැලසුම් කරන උදේ පාන්දර plan කළ ජීවිතේට වැටෙන බැස්ස හඳ වෙනකොට බලන්න අපි හිතපු කොච්චරද වෙලා තියෙන්නේ මොනවද උනේ කියලා. සම්පූර්ණ හිතපු නැද්දක් කියලා. ඊසා සැලසුම් කරපු එකක් පශ්චාත්තාප වෙන සැලසුම් නොකර එකක් පශ්චාත්තාප. ඒ මොකද අපි මේ අචේතනික සචේතනික ભેදේ දන්නේ නැහැ. අසංකාරික සසංකාරික ભેදේ දන්නේ නැති නිසා. අවිඥානික අවිඥානික ભેදේ දන්නේ නැති නිසා පු탁ජනයේ වැඩිම තමයි වැරදි සියරම අයිතිවාසිකම් කියලා පශ්චාත්තාප. නම් සර්වඥාන්ති උගන්වනවා අපිට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් නැගලා මේ සිද්ධියදී ආ එළඹ සිටි සීයෙන් බලලා අරහතනා වෙත පැමිණෙන සියල්ලම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අයින් කරා. මේ තමම නේසෝ අමස්මින් මේසෝ අත්තා. අන්තිමට බලනකොට සුදු ප්‍රදේශයක් තියෙයි තමන් හිතලා කරපු වැරදි ටිකක්. ඒකට පශ්චාත්තාප වෙන එක සාධාරණයි. නමුත් අපි කොච්චරක් නොකල වරදට දැවෙනවද කියලා බැලුවොත් අපි කොච්චරක් බුද්ධ ධර්ම පිටිපස්සේ යනවද කොච්චරක් ශාන්ති පූජා කරනවද කොච්චරක් බෝධි පූජා කරනවද කොච්චරක් මේ චරිතුරු ගානවද මේක උනාද කරාද කියන එක දැනෙනවා. අප්‍රමාදයේ ශ්‍රේෂ්ඨම තැන තමයි අන්තිම කෙලවර තමයි මම චිත්තක්ෂණයක එළඹ සිටින්නෝනේ මම මේක මේ කරනවද මට වෙනවද කියලා දැනගන්න. මේක බුදුහාමුදුරු කියන බුදුහාමුදුරන්ට උදව් කරන්න බෑ. ඒ වගේම බුදුහාමුදුරු කියන බොහෝච්චර මේක පුරුදු කරත් මේක උඹට දයවැද්ද වශයෙන් දඩුවල දෙන්නත් බෑ. දීමාපියන්ගේ දේ ගන්නත් බෑ. කවදා හෝ වයසට යන්න කලින් කවදා හෝ මරණයට කලින් කවදා හෝ ළඩ වෙන්න කලින් මේ ධර්මයේ Taman තුළ පිහිටවගෙන තිබෙන්නේ නැත්නම් මරණය කියන්නේ හුදු සුනාමියක් විතරයි. කොයි අතට ගසාගෙන යනවද? අපි හිතාගෙන ඉන්න පින්කම් වලින් සම්බ සත පහක වැඩක් වෙන්නේ කියලා. මොකද මනස පුරුදු කරලා නැහැ එන සිද්ධියට මොන දේ. අපි එතන අපේ පින්කම් ඇවිල්ලා රක්ෂණ තත්ත්වයෙන් අපි බේර ගන්නවා වගේ නැත්නම් අපේ අවුලේ දොස්තර ඇවිල්ලා අපිව බේර ගන්නවා වගේ අවුලේ නීතිඥ ඇවිල්ලා බේර ගන්නවා වගේ කරයි. නමුත් මේ චිත්ත ධර්ම වලට එකක්වත් බලන්න බෑ. එකයි අවශ්‍ය කරලා තියෙන්නේ හොඳට හයි යති තේරුම් ගන්න උරුදු කරලා දැනගන්න ඕනේ මේ දේ මම කරනවද මට වෙනවද මම බලනවද මට පේනවද මම අහනවද මට ඇහෙනවද මම ගඳ බලනවද ගඳ දැනෙනවද රස බලනවද රස දැනෙනවද පහස ලබනවද පහස දැනෙනවද මම හිතනවද හිතෙනවද මේක දිහා බලාන ඉන්නකොට සම්පූර්ණ බංකොලොත් ජීවිතයක් තමන් හරියට භූතෙක් ආවේද වෙච්ච යක්ෂයෙක් ආවේද වෙච්ච මිනිස්සුකගේ කෙලෙස් වලට ඕනේ මායයට ඕන දෙල්ල ටික තේරෙම කරගන්නවා අපි ලව්ව. කරගෙන මැදිවට කුණු කූඩයක් දාලා. අපි ඒකට පශ්චාත්තාප වෙනවා අනේ මං කරගත්ත අකුසල කර්මයක් කියලා බලනකොට කාගේද වැඩක් කියලා තියෙන්නේ. අපි දැකලත් නැහැ, දන්නෙත් නැහැ, වැඩි වෙන වෙලාවෙත් පස්සේ පශ්චාත්තාප වෙන එකයි. ඉතින් ඒ නිසා මේ විපස්සනා භාවනාදී කෙරෙන්නේ අපි කය චේතනාවකින් තොරව පවත් ගන්න පුළුවන් ඉරියව්වට ගෙනල්ලා සමතයක් ඇති කරගෙන ස්වභාව සිද්ධියට ඉඳ තියලා බලාගෙන ඉන්න මේවා වෙන දෙයක්ද මේක කරන දෙයක්. ඒකල කරන දේ සියල්ලම පුළුවන් තරම් අයින් කරන්න කියන ප්‍රයෝගය. ඒක තමයි හික්මීම කියලා කියන්නේ. අන්තිමට වෙන දේ කරන දැන නැතුනට වෙන දේ සම්පූර්ණ පිරේ. සම්පූර්ණ පිරිච්ච ජීවිතයක් වෙන උපමාවක් විදිහට කියනවනේ අපි නිදාගෙන ඉන්න කොටයි ඇහැරගෙන ඉන්න කොටයි මොලේ තියෙන තරංග පිටවීම බැලුවොත් නිදාගෙන හිටියයි ජීවත් ඇහැරගෙන හිටියයි කිසි වෙනසක් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නනවා. යෝගී තමයි භාවනාදී සීල 100ක් සමාධිගත වුණත් හිතේ වැඩ කම්මලේ වැඩ නතර වෙන්නේ නැහැ. ආසව වශයෙන් අනුසය වශයෙන් ගලනවා. මේ ටික බලනකොට කොහෙන්ද මේවා සිද්ධ වෙන්නේ? මම කරලද සර්වබලධාරී දෙවියෙක්ගේද මොකෙන්ද කියලා බැලුවොත් බුදු හේතුඵල ධර්මයක් විතරයි. ඒ හේතුඵල ධර්මයෙන් වෙන දේවල් අචේතනික වෙන දේවල් මොනම කර්මයක්වත් රැස් කරන්න බෑ. නමුත් Taman කියාගත්තොත් ඒක මම කළා මට වැරදුණයි කියලා ඒ නිසා ඇතිවන පශ්චාත්තාපය නිසා සේරම Taman මල්ලේ දාගෙන ඉන්නේ විචාර දුක් විඳිලක් වෙනවා. ඒක නිසා මේ අප්‍රමාදය සාමාන්‍ය දිනදා ජීවිතවලදී යොදලා කුංචු කුංචු දේවල් වලදී පුරුදු කරගෙන මේ කරන දේ කරන දේ අතර ભેදේ දැනගත්තට පස්සේ මෙච්චර මහන්සි වෙන මෙච්චර උනන්දු වෙන මෙච්චර ශික්ෂාකාරක වෙන මට මේක අමාරු නම් අබෞද්ධයෙක් මේක කොහොම කරයි? දුස්සීලයේ කොහොම කරයි කියලා අනුන් කරන කිසි වැරද්දකට දුකක් හෝ කනගාටුවක් එන්නේ. එච්චර ශික්ෂාගරුක වෙන්න මටත් මේක කරන දෙයක්ද කරන දෙයක්ද කියලා කියන්න බෑ. එවනම් අනික් මිනිස්සු කරන වැරද්දක් බලනකොට මේ මිනිස්සු ජම්මෙට කරනවද, පුරුද්දට කරනවද, මට විරුද්ධව කරනවද කියන එක අනුකම්පා කරන්න පුළුවන් වුණා. එතකොට මේ සමාජ ශිද්ධිවලදී සෑහෙන වෙන්ව විදකලා ජීවිතයක් ගත කරන්න පුළුවන් විවේක ජීවිතයක් කමනොත් කරන දේවල් පිළිබඳව පොත් ලැබීමක් සිදු වෙනවා. ඒකෝර තේරෙනවා මේ මේ දේවල් කියලා කියනවා මේකට මට විපාක ලැබෙනවා මේ මේ දේවල් මම කරේ නෑ මට ඒ විවේකයක් ලැබෙනවා ඉතින් මේ පොත් ලැබීම කරන්නේ නැතුව අපි කොච්චර ජීවිතේ ගත කරත් අන්තිමට එන ප්‍රතිඵලය අකන්තාය අහිතාය අමනාපාය දුක්ඛාය සංවත්ති කියලා කියනවා ඒක අහිත පිණිසමයි දුක පිණිස තමයි හිතප නැති දෙයක්මයි වෙන්නේ ඒ නිසා දින්දිත් කරගමන්න දවස පුරාවට එක චිත්තක්ෂණයක් හරි ගමන තප්පරයක් හරි ගමන විනාඩියක් හරි ගමන එළඹ සිට සීයේ මේ මම කරනවද මේ මට වෙනවද කියන එක දැක ගන්න පටන් අරගත්තොත් විශාල අපැයියකට මොකද ඒ වෙලාව විතරයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ අනෙක් වෙලාවට අපි මත්තලා ජීවත් වෙනවා මේ අප්‍රමාදී කියන වචනේ විරුද්ධාර්ථේ ප්‍රමාදය මේක මදයට බොහොම සමානයි මදයට ප්‍රමාදයට හේතු වෙන්නා වූ සුරාපානය කියලා බුදුහාම කියන්නේ මජ්ජ පමාජ්ජ මජ්ජ පමාදට්ඨාන. මන්දේට ප්‍රමාදයේ මන්දේ ප්‍රමාදයේදී බොහොම සමානයි. ඒ නිසා අපි කාටත් බොන මිනිහට බැන්නට හැම කෙනාම ඉන්නේ බීලා තමයි. කුඩු ගන්න මිනිහට බැන්නට හැම කෙනාම ඉන්නේ මේ මතේක තමයි. අර මතේ හොඳ නැහැ කියන මේ මතේ හොඳයි කියන. මොම සර්වඥාන්තර පෙන්තිනේ දිගොල්ලම මදේක ප්‍රමාදයේ ගත කරන එක තේරුම් ගන්න නම් කුංචි වැඩකින් පටන් ගන්න මේ ආස්වාද ප්‍රසවාසයේ සක්මන වගේ තැනකදී දුආන්තරක් ස්වභාව සිද්ධියට ඉඳ කියලා ඒක පිට කෙනෙක් බලන්න වගේ සිද්ධිය දැක් ගන්න පුළුවන් නම් අපි ඒකට කියන යථාභූත ඥාන දර්ශනය කියලා ඇත්ත ඇති හැටි දැන ගැනීම. ඒක ඒක කරගන්න බැරි වුණොත් ඒක කායිමත් අපිට කුලියට ගන්නත් බෑ. වෙන පිනකින් ප්‍රතිස්ථාපනය කරන්නත් බෑ. ඒක නිසා මගමානව කතාවේදී ਸਰවඥාන්සේ අපමාදේන මගවාස් දේවානං සෙත්ත සෙත්ත සංගතා කියලා කිව්වට ඒක තවදුරටත් එහාට ගිය මේ සක්‍ර දේවේන්ද්‍රයා සෝවාන් වෙන තැනට යනකොට මේ අප්‍රමාදී විපස්සනා පැත්තට පේන්නේ. ඒ නිසා සාසනය ගත කරන අපි සක්‍රේ විලාසෝවාන් වෙන්න ඕනේ. මිනිස්සෙක් වශයෙන් ඉඳලා මේ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ කාටාවේ සඳහන් වෙන සිද්ධිය හැකිතාක්මක ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒ පුද්ගලයා තමන්ගේ තියෙන සෑම ශිල්පයක්ම සෑම හැකියාවක්ම යොදලා අදුගාණ චිත්තක්ෂණ ටිකක එළඹ සිටීම සතිය අප්‍රමාදයේ පුරුදු කරાવી එතකොට එවැනි පුද්ගලයෙකුට ඒ ගුණ ධර්මය දියුණු පියුණු කරගන්න නම් එවැනි ගුණ ධර්ම වඩන පිරිසක් එක්කම ඉන්න වෙනවා ඒක දුර්ලභ කාරණාවක් ඉතාම දුර්ලභ කාරණාවක් මොකද ගොඩ දෙනෙක් මදේ ප්‍රමාදයේ යෙදෙන්නේ නමුත් මට එකක් සහතික කරලා කියන්න පුළුවන් තමන් හරියට මේ අප්‍රමාදය සතිය තේරුම් ගත්තොත් අර්ථය Taman හිතනකට වැඩි පිටසක් මේ සංකර සමාජය ඇතුළතීම සතියෙන් අප්‍රමාදයෙන් ගත කරන බව අවධානය දැනගන්න. ඉදාට ධෛර්යයක් ඇති. ඒකයි මේ අතිරූප දේශ වාසයක ඉන්නේ කිය අපිට තියෙන ලාභේ අපි දන්නවට වැඩි පිටසක් මේ සංකර ජීවිත ගත කරාට ධර්මයේ සත්‍යයට හිත යොදලා. ඒකත් එක්ක අපිට සමීප වෙන්න පුළුවන් වෙන්නේ අපි සත්‍ය අප්‍රමාදේ දැනගත්ත දවසේ තමයි. ඒකට තමයි වෙන වෙන ඉඳිවි ඔක්කොම අප්‍රමාදී ප්‍රමාදී ඉන්නේ ඔක්කොම අසතියේ ඉන්නේ කියලා මොකද අපි අප්‍රමාදේ ඉන්න නිසා. අපි සතියේ නිසා කවදා හෝ සත්‍ය ප්‍රමාදේ ඇති වුණොත් ඒ කාන්තේම එකතරට තියෙන කුරුල්ල එකට එකතු වෙනවා වගේ ඒ අතර සත්පුරුෂ සංසේවනයක් වෙන්න පටන් අර ගන්නවා අනිදාට තේනවා මේ ශාසනය ජීවත් වෙන ශාසනය. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අප්‍රමාදී වඩනවනම් ඒක කියලා සාසනය කරන ලොකුම සේවාවකුත් වෙනවා. ඒ වගේම ශාසනයෙන් ගන්න ලොකුම සේවාවකුත් වෙනවා. ඒ නිසා අපි මේ ජීවිතේ කරගන්නා ලද මේ සෑම සීල කුසලයක්ම තුරු දීලා තුරු ගන්නලා එකතු වෙන තැන කල්පනා කරගන්න ඕනේ. මේ අප්‍රමාදී වැඩිම තමයි සීල කුසලයන්ගේ කුඩු ගැන්වෙන තැන ඒක ਸਰවත්‍ංශය කියලා කියනවා. කොට බිම ඇවිදින සීල සත්වයන්ගේ පාද ඇතෙක්ගේ පාදයේ ඇතුළට ගන්න පුළුවන්. ඒ වගේ අප්‍රමාදයේ හත් පාදයක් වගේ. ඇතෙක්ගේ පාදයක් වගේ කියලා සියලු කුසලයන්හි එකතුව කුසල රාශීති භික්ඛවේ සම්මාවදපාණෝ අප්‍රමාදේ වද වදෙය කියලා කතා කරනවා. සියලු කුසලයන් රාශි කළ ගත්තොත් මල් මිටියක් වගේ ඒ මිටියට කියන්න පුළුවන් තමයි මම නම තමයි අප්‍රමාද. නිසා සියලු දිනාගෙම අප්‍රමාද වර්ධනයේ පිණිස අධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම දා වේවා කියලා